දැන් සමටහන කියන නම අපි භාවනාවක් සඳහා ලබා දෙන උපදේශකට තමයි කමඨහන කියලා කියන්නේ. භාවනා උපදේශක්. ඒකට මේ කමඨහන කියන වචනයත් සමහර වෙලාවට අපේ සමහර ඇත්තෝ මේ කාලේදී මේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් දීමක් සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ නැහෙනේ කියලා මේක ප්‍රතිබාහනය කරන අවස්ථාවන් තියෙනවා. සමහර වෙලාවට සමහර කෙනෙක් සඳහන් කරනවා මේ ධර්ම දේශනාවෙන් විතරයි නිවන් දැකලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා භාවනාවෙන් නිවන් දැකීමක් පිළිබඳව දේශනා කරලා නැහැ. ධර්ම ශ්‍රවණයෙන්මයි හැම කෙනෙක්ම නිවන් දැක්කේ. මේ වාගේ අදහසුත් සමහර වෙලාවට සමාජය තුළ සැරිසරනවා. සමාජය තුළ සමහර ආයතී තියෙනවා. අතට මේ මීට පිළිතුරු ඇත්තටම අපිට ත්‍රිපිටකයේ තුලින්ම බොහෝ තැන්වල මුණ ගැහෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ අපිට බුදුගෝසාචාර්යන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද මේ භාවනා මාර්ගයක් අපි පුරුදු පුහුණු කරගන්නේ කියලා. ඉතින් භාවනා මාර්ගයකට යොමු වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, ඒ භාවනා මාර්ගය පුරුදු පුහුණු කරගන්න කෙනෙක්, કોઈ විදිහටද තමන්ගේ භාවනා මාර්ගය ආරම්භ කළ යුත්තේ ඒ සඳහා සකස් විය යුතු පසුබිම මොනවද කියන එක තමයි අත් මුලින්ම මේ ශීල ශීල නිදේශයෙන් සහ දුතාග නිදේශයෙන් අපි කතා කරන්නට යෙදෙමු. දැන් සීල නිදේශයෙන් සීලය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන පිරිපුන් සීලයක් සමාදන් වෙලා සීලයක් පිරිසිදු කරගෙන අල්පේච්ඡතා ආදී ගුණාංගයන් තමන්ගේ චිත්තසංතානය තුළ වැඩි දියුණු කර ගැනීම සඳහා දුතාංග ආදී ගුණාංග ඇති පුරුදු පුහුණු කරගෙන මේ දේවල් පරිහරණය කරමින් තමන්ගේ අල්පේච්ඡතා සන්තුටිතා ආදී ගුණධර්ම වලින් සීලය පරිභාවිත කරගෙන පරිපෝෂිත කරගෙන එතනින් එහාට කමඨහනක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් කොයි විදිහටද කමඨහන් දෙන ඇදුරුවරේ තෝරාගත යුත්තේ කියලා අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඒ අනුව පසුගිය වැඩසටහනේදී අපි පැහැදිලි කරන්න යෙදුණා මේ කමටහනක් දෙන ගුරුවරයෙක් තුළ තියෙන්න ඕනේ ගුණාංග ටික සහ කොහොමද කමටහනක් දෙන ගුරුවරයෙක් විය යුත්තේ කියලා. එතනදී අපිට සඳහන් කරන්න තියදුනා සත්පුරුෂයා කියන වචනය. ඒතර සත්පුරුෂයෙක් අපි හොයාගන්නේ කොහොමද? කවුද සත්පුරුෂයා කියලා කියන්නේ? මේ කාරණා සාකච්ඡා කරන්න තියදුනා. ඒ අනුව සඳහන් කරා මේ ලෝකේ ඉන්න සත්පුරුෂයන් අතරේ ඉන්න හොඳම සත්පුරුෂයා තමයි බුදුරජාණන් වහන්සේ කියලා. ඒ නිසා යම් කෙනෙක් භාවනා කමටහනක් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගෙන්ම ගන්න කමටහන තමයි වඩාත්ම හොඳ වෙන්නේ කියලා අපි සාකච්ඡා කරන්න යෙදුණා. එතනින් ඉදිරියට දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහනක් ගන්න දැන් බුදුරජාණන් වහන්සේ නැති කාලෙකදී කොහොමද කරන්න පුළුවන් කියලා කතා කරන්න යෙදුණා. ඒ අනුව භාග්‍යතුන් වහන්සේ නොමැති කාලෙකදී අපි කමටහනක් ගනිද්දී භාග්‍යතුන් වහන්සේ නැත්නම් ඊළඟට සඳහන් කරා මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ආදී අය කමටහන් ගන්න සුදුසුයි කියලා. ඒ අයත් නැත්නම් රහතන් වහන්සේලා කමටහන් ගන්න සුදුසුයි අනාදී වශයෙන් සඳහන් කරන් තියදුනා. ඒතර ඒ කොටසෙන් අපි අද ආරම්භ කරෝතින් එතකොට අපිට සඳහන් කරන් තියදුනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේගෙන් කමටහන් ගන්නද. ඒකර භාග්‍යතුන් වහන්සේගෙන් ගන්න කමටහන් තමයි වඩාත්ම සුදුසු කමටහන් බවට පත් වෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලනං දැන් භාග්‍යතුන් වහන්සේ එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේට එළමෙන්න බැරි නම් ඒබඳු අවස්ථාවකදී කමඨහනක් දෙන්න වඩාත්ම සුදුසු වෙන්නේ කවුද? 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් යම් කිසි කෙනෙක්ගෙන් අපිට කමඨහනක් ගන්න පුළුවන් නම් අන්න ඒක වඩාත්ම සුදුසුයි කියලා කියනවා. එතකොට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් නැත්නම් එතනදී කිව්වා තමන් වඩන්න බලාපොරොත්තු වෙන තමන් කැමැති කමඨහන වඩලා චතුෂ්ක ධ්‍යාන වශයෙන් හෝ පංචක ධ්‍යාන වශයෙන් ධ්‍යාන උපදවලා ඒ ධ්‍යාන පදනම් කරගෙන විදසුන් වඩලා රහත් වෙච්ච රහතන් වහන්සේ කෙනකින් කපටහන් ගන්න එක සුදුසුයි කියලා. ඒතර මෙතනදී ඇත්තටම සුක්ඛ විපස්සක ශ්‍රීනාශ්‍රවයන් වහන්සේ ගැන නෙමෙයි කතා කරන්නේ මේ චතුෂ්ක වශයෙන් හෝ පංචක වශයෙන් ධ්‍යාන උපදවලා විදසුන් වඩලා රහත් වෙච්ච රහතන් වහන්සේ ගැනයි කතා කරන්නේ. ඒකට හේතුව තමයි අපි ඉදිරියේ මේ කාරණය වඩාත් හොඳින් පැහැදිලි කරනවා. සුඛ විපස්සක රහතන් වහන්සේ නමක් සමහර වෙලාවට මේ භාවනා මාර්ගයේ හරියටම පරිපූර්ණ වශයෙන් ඉගෙනගෙන නැහැ. පරිපූර්ණ වශයෙන් ඉගෙනගෙන නැති නිසා පරිපූර්ණ වශයෙන් මේක නිසියාකාරෝ පිළිවෙලට හැම කෙනෙකුටම ගැලපෙන විදිහකට වඩන්නේ නැතුව තමන් වහන්සේට වඩාත්ම ෘචිවන උචිතවන ආකාරයට මාර්ගය වඩලා තියෙන්න පුළුවන්. මේ නිසා සුඛ විපස්සක රහතන් වහන්සේ කෙනෙක් කමඨහනක් දෙනකොට උන්වහන්සේට මේ යෝගාවචරයාගේ ලක්ෂණ චරිත ලක්ෂණ පදනම් කරගෙන කොයි විදිහටද මේ කමඨහන පිළියෙල වෙන්න ඕනේ කියන පරිපූර්ණ අවබෝධය නොමැති වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා සුඛ විපස්සක රහතන් වහන්සේ කෙනෙක්ගෙන් කමඨහන් ගන්න එක පිළිබඳව නෙමෙයි කතා කරන්නේ ධ්‍යාන පදනම් කරගෙන රහත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් ගැන. ඒ නිසා අපි අද වර්තමානයේ සමහර වෙලාවට මේ රහතන් වහන්සේලාගෙන් කමඨහන් ගත යුතුයි කියන මතයකුත් තියෙනවනේ. රහතන් වහන්සේලාගෙන් කමඨහන් ගත යුතුයි කියන මතය තියෙනවා නම් එතකොට ඒ මතයේදී රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මෙතනදී කමඨහනක් ගන්න වඩාත් සුදුසු වෙන්නේ Taman වඩන ධානයෙම වඩලා චතුස්ක වශයෙන් හෝ පංචක වශයෙන් ධාන උපදවලා ඒ ධානයේ පදනම් කරන විදසුන් වඩපු රහතන් වහන්සේ කෙනෙක් තමයි වඩාත්ම උචිත වෙන්නේ කමඨහනක් ගන්න. එතකොට එහෙම රහතන් වහන්සේලාත් නැත්තම් ඊළඟට මොකද කරන්න කියන එක තමයි අපිට මේ කම්මට්ටහන ගහන විදේශයේ මේ කර්මස්ථාන දායක ආචාර්යයන් වහන්සේ කෙනෙක් සොයා ගන්නා කාරණේදී අපිට පැහැදිලි කරන්නේ. ඒ අනුව අපිට කියනවා දැන් අපිට මේ කියන විදිහේ සීනාශ්‍රව උතුමන් වහන්සේ කෙනෙක් ලැබෙන්නේ නැත්තම් මේ කියන ආකාරයේ සීනාශ්‍රව උතුමන් වහන්සේ කෙනෙක් ලැබෙන්නේ නැත්නම් අපිට ඊළඟට සුදුසු වෙන්නේ කවුද? අනාගාමී කෙනෙක් ඉන්නවා නම් අනාගාමී උතුමන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් සුදුසුයි. සකදාගාමී උතුමන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් සුදුසුයි. සෝතාපන්න කෙනෙක් ඉන්නවා නම් සුදුසුයි. ධානලාභී පෘ탁ජන කෙනෙක් සුදුසුයි. ත්‍රිපිටක දර කෙනෙක් සුදුසුයි. විපිටක දර කෙනෙක් සුදුසුයි. ඒක පිටක දර කෙනෙක් සුදුසුයි. දැන් මේ කියන්නේ පිළිවෙල ගැන. දැන් ධ්‍යාන වඩලා රහත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් නැත්නම් ඊළඟට අපිට සුඛ විස්පස්සක රහතන් වහන්සේ කෙනෙකුත් කමක් නැහැ. අනාගාමි ආදී කෙනෙකුට වඩා නමුත් සුඛ විපස්සක රහතන් වහන්සේ ගැන අපිට විසුද්ධි මාර්ගයේ විශේෂයෙන් කතා කරන්නේ නැහැ. ඒකට හේතුව උන්වහන්සේට වඩා ත්‍රිපිටක දර කෙනෙක් සමහර වෙලාවට භාවනා මාර්ගය ඊට වඩා හොඳ දන්නා වෙන්න පුළුවන්. ඒ කාරණේ ඉදිරි පැහැදිලි කරනවා. ඒ නිසා අපිට කියනවා මේ ධ්‍යාන ආදී වඩලා පිළිවෙලට ඒ ක්‍රමෙන් ධ්‍යාන පදනම් කරන රහත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙකුත් අපිට ලැබෙන්නේ නැති තැනකදී අපිට කියනවා අනාගාමී උතුමන් වහන්සේ කෙනෙක් ලැබෙනවා නම් ඒ අනාගාමී උතුමන් වහන්සේගෙන් කමඨාන් ගන්න එක හොඳයි කියලා. අනාගාමී උතුමන් වහන්සේලාත් නැත්තම් මොකද කරන්නේ? අනාගාමී උතුමන් වහන්සේලාත් නැත්තම් අපිට කියනවා සකදාගාමී උතුමන් වහන්සේ කෙනෙක්ගෙන් කමඨාන් ගන්න එක හොඳයි කියලා කියනවා. එහෙමත් නැත්තම් සෝතාපන්න කෙනෙක්ගෙන් කමඨාන් ගන්න එක සුදුසුයි කියලා කියනවා. සෝතාපන්න කෙනෙකුත් නැත්තම් අපිට කියනවා ධානලාභී පෘ탁ජන කෙනෙක්ගෙන් කමඨාන් ගන්න එක සුදුසුයි කියලා. ධානලාභී පෘ탁ජන කෙනෙකුත් නැත්නම් ත්‍රිපිටකදර කෙනෙක්ගෙන් කමඨාන් ගන්න එක සුදුසුයි කියලා කියනවා. ත්‍රිපිටක දර කෙනෙකුත් නැත්නම් පිටක දෙකක් දරාගෙන ඉන්න කෙනකින් සුදුසුයි කියලා කියනවා. එහෙම කෙනෙකුත් නැත්නම් ඒක පිටක දර කෙනකින් කමටහන් ගන්න එක සුදුසුයි කියලා කියනවා. එතකොට මෙතනදී ඒ නිසා අපිට කියන්නේ පුළුවන් නම් අපිට බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගන්න. බුදුරජාණන් වහන්සේත් නැත්නම් අපිට කියනවා අසූ මහා ශ්‍රාවකයන් ආදී පිළිවෙලට ඇවිල්ලා ධ්‍යාන වඩල රහතන් වහන්සේ කෙනෙක් තෝරගන්න. ධ්‍යාන වඩපු රහතන් වහන්සේ කෙනෙක් නැත්නම් ඊළඟට අපිට කෙලින්ම කියන්නේ මේ අනාගාමි සකදාගාමි උතුමන් වහන්සේලා ගැන. එහෙනම් මේ අනාගාමි සකදාගාමි උතුමන් වහන්සේලා පිළිබඳව අපිට සඳහන් කරන්න තියෙන්නේ මේ ධ්‍යාන වඩලා අනාගාමි භාවයට පත් වෙච්ච කෙනෙක්. ධ්‍යාන වඩලා සකදාගාමි බවට පත් වෙච්ච කෙනෙක්. ධ්‍යාන වඩලා සෝතාපන්න වෙච්ච කෙනෙක්. ධ්‍යාන වඩලා ඉන්න මේ මාර්ගඵල ලබා ගන්න පුතක් යන කෙනෙක්. ඒ නිසා ධානයක් වඩන්න පුළුවන් නම් යම් කෙනෙක් ධාන වැඩිමක් කරලා තියෙනවා නම් ඒ පුද්ගලයා ත්‍රිපිටකදරයට වඩා මේ භවනා මාර්ගය තුල ඉදිරියෙන් ඉන්න වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම ධාන ලැබු පෘථග්ජන කෙනෙකුත් නැත්තම් ත්‍රිපිටකදර පෘථග්ජන කෙනෙක් ගාවට යන්න. එහෙමත් නැත්තම් ත්‍රිපිටකදර පෘථග්ජන කෙනෙක් ගාවට යන්න. එහෙමත් නැත්තම් ඒක පිටකදර පෘථග්ජන කෙනෙක් ගාවට යන්න. එහෙම ඒක පිටකදර පෘථග්ජන කෙනෙකුත් නැත්තම් මොකද කරන්නේ? දැන් අද වර්තමානයේ සමහර වෙලාවට ඉන්න පුළුවන් එක පිටකයක් දරාගෙන නැති කෙනෙක් ඉන්න පුළුවන්. එක පිටකයක් සම්පූර්ණයෙන්ම දරාගෙන නැති කෙනෙක් සමහර දරාගෙන ඉන්න කෙනෙක් හොයාගන්න බැරි වෙන්න පුළුවන් වර්තමානයේ. ඒ නිසා එහෙමනම් කවුද හොඳ වෙන්නේ? ඒ වෙලාවට කියනවා අඩුම තරම එක නිකායක් හරි සංගයක් කියලා කියන්නේ අදීඝ නිකාය වෙන්න පුළුවන්, මජ්ක්‍ධිම නිකාය වෙන්න පුළුවන්, සංයුත්ත නිකාය වෙන්න පුළුවන්, අංගුත්තර නිකාය මේ ආදී එක නිකායක් හරි අර්ථ කතාවක් එක්ක හදාarලා තියෙනවා නම් ප්‍රගුණ කරලා තියෙනවා නම් එතනදි කියන්නේ එහෙම නැතු නිකම්ම නිකම් මේ නිකායක් අංගුත්තර නිකායේ කියවලා තිබ්බට හරියන්නේ නැහැ. සූත්‍ර පිටකේ කියවලා තිබ්බට හරියන්නේ නැහැ. ඒ පිටකේ කියවි ඉන්න අර්ථ කතාවත් සහිතව කියවලා තියෙනවා. අර්ථ කතාවත් සහිතව කියලා තියෙනවා නම් කියනවා එබඳු භික්ෂුන් වහන්සේ කෙනෙක් ලජ්ජී භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා කියනවා. අපිට කියනවා සයංච ලැජ්ජී හෝති. උන්වහන්සේ ලැජ්ජී. පස සම්තිකේ ගහේ තබ්බන්. ඒ බඳු කෙනෙක් ළඟ කමටහනක් ගන්න කියලා කියනවා. ඒතර මෙතනදී අපිට කියන්නේ එහෙමනම් අර්ථ කතාවත් සමග ත්‍රිපිටකයේ හැදෑරීම කියන එක ඒකේ මේ හැමතැනකදීම වැදගත් වෙනවා. ඒ නිසා අඩුම තරමේ මේ නිකාය පහ අතරින් එක නිකායක් හරි අර්ථ කතාවත් සමග ප්‍රගුණ කරලා තියෙන කමඨහන් දෙන ආචාර්යයන් වහන්සේ කෙනෙක් තමයි අපිට කමඨහන් දෙන්න සොයාගන්න කියලා කියන්නේ. ඉතින් කියනවා මේ බඳු ත්‍රිපිටකදර කෙනෙක් ඉන්නවා නම් මේ බඳු රජානන් වහන්සේගේ ත්‍රිපිටකයේම නැතත් යම්කිසි එක සංගයක් හරි දරන යම් කෙනෙක් ඉන්නවා නම් ඒ ඒ ආචාර්යයන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා වංශානුරක්කකෝ පවේනි පාලකෝ ආචාර්යෝ ආචාර්ය මතිකෝ හෝති න අත්නෝ මතිකෝ ඒ කෙනා ආචාර්ය මතය දරන කෙනෙක් වෙනවා කියලා කියනවා. අත්නෝමතික නොවේ කියලා කියනවා. මෙන්න මේ කාරණේ අද වර්තමානයේ හරි වැදගත් අපි මේ කමටහන් දෙන ගුරුවරු සහ මේ ධර්ම ධර්මදේශකයන් වහන්සේලා ඒ වගේම අපි අසුරු කරන වික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන කාරණයක්. ඒ තමයි හැම වෙලාවකම අපිට අපි අවවාද අනුශාසනා ගන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙන්න ඕනේ අත්නෝමතික කෙනෙක් නෙමෙයි ආචාර්ය මතය දරන කෙනෙක් වෙන්න ඕනේ අත්නෝමතික කෙනෙක් නෙමෙයි ආචාර්ය මතය දරන කෙනෙක් වෙන්න ඕනේ. මොකද්ද අත්නෝමතික නෙවෙයි ආචාර්ය මතය දරනවා කියන්නේ. දැන් සමහර වෙලාවට ඉන්නවා ත්‍රිපිටකයේ සමහරලා සූත්‍රයක් වෙන්නකොලා යම් කාරණයක් පැහැදිලි කරනකොට ඒක ඒ කාරණය පිළිබඳව කියනවා මේක මෙන්න මෙහෙමයි. මෙහෙමයි වෙන්නේ කියලා කියනවා. එතකොට සමහර වෙලාවට කියනවා මට තේරෙන විදිහට නම් මෙන්න මේක මෙහෙමයි. ඒතර අන්න මට තේරෙන විදිහට මෙහෙමයි කියලා කියනකොට ඒක අත්නෝමතියක්. ඒක ආචාර්ය මතයක් නෙමෙයි. ඉතින් අපිට මුලදී හම්බුණා අර කතාවක් ත්‍රිපිටක චූලාබේ ස්වාමීන් වහන්සේගේ කතාව. ඉතින් මෙතනදී හරි වැදගත්. අපි ආයසරයක් ඒ නිසා මතක් කරන්න කැමතියි. අර කර්මස්ත අපි අපි අසප්පාය භාවය ගැන සඳහන් කරනකොට ඒ අසප්පාය භාවය පැහැදිලි කරද්දී එතනදී මේ පැහැදිලි කරන් තියදුනා ත්‍රිපිටකදර ස්වාමින්වහන්සේ කෙනෙක් පිළිබඳව අපේ මහා විහාරයේ හිටපු ත්‍රිපිටක චූලාභේ තෙරුන් වහන්සේ. ත්‍රිපිටක චූලාභේ තෙරුන් වහන්සේ උන්වහන්සේ පංච නිකාය මණ්ඩලයේ තීනි පිටකානි පරිවත්ත ස්වාමීති සුවන්න බෙහෙරින් පහාරාපී කියලා. එතකොට මේ මහා විහාරයේ හිටපු මේ ත්‍රිපිටක චූලාභේ තෙරුන් වහන්සේ මේ ත්‍රිපිටකය පරිවර්තනය කරනවා කියලා පරිවර්තනය කරනවා කියලා කියන්නේ මේකේ අර්ථ පැහැදිලි කරනවා කියන අදහසින් රන්බෙරය වැයුවා කියලා කියනවා. දැන් මේ තමන් බණ කියන්නේ. මේ ත්‍රිපිටකේ පරිඅර්ථ පැහැදිලි කරන්න යන්නේ. එතකොට ඒ කාලේ යම්කිසි චාරිත්‍රයක් තියෙන්න ඇති යම් කෙනෙක් මේ ත්‍රිපිටකයේ අර්ථ පැහැදිලි කරනවා නම් යම් රන්බෙරේ වැයීමක් යම් දෙයක් කරනවා ඇති අනබෙර ගැසීමක් වාගේ දෙයක්. ඉතින් මේ වෙලාවේ බික්කු සංඝෝ කතමාචාරියන් උග්ගහෝ අත්තනෝ ආචාර්ය ආචාර්ය උග්ගහයන් වදතු ඊතරතාවත්තු න දේමාති ආසකේ. මේ වෙලාවේදී මහා විහාරයේ හිටපු වික්ෂුන් වහන්සේලා කතා වෙනවා මේ මේ බණ කියන්න බලාපොරොත්තු වෙන එකනා කතමාකරියාණං උග්ගහූ කවර ආචාර්යයන් වහන්සේ කෙනකින් ඉගෙනගෙනද මේ බණ කියන්න ලෑස්ති වෙන්නේ? අත්තනෝ ආචාර්ය උග්ගහන් යව වදතු. තමන්ගේ ආචාර්යයන් වහන්සේගෙන් ඉගෙනගත්තු දේම කියන්න ඕනේ. එහෙම නැත්නම් අපි බණ කියන්න දෙන්නේ නැහැ. ත්‍රිපිටකේ පරිවර්තනය කරන්න දෙන්නේ නැහැ. දැන් මේ බලන්න අතීතයේ අපේ ස්වාමින්වහන්සේලා කොයි තරම් මේ ත්‍රිපිටකයේ අර්ථ රැකගන්න මේක සලකලා තියෙනවද කියන කාරණේ. දැන් සමහර වෙලාවට අපි අහලා තිනවා දැන් බුරුමේ ආදී රටවල නම් තියෙනවා කියලා ධර්මදේශනාවක් කරන්න බෑ යම්කිසි ඒ සඳහා සුදුසුකමක් ලබා ගත්තේ නැත්නම් එහෙම නැත්නම් බණ කියන්න දෙන්නේ නැහැ. ඉතින් මේ අතීතයේත් මේ ක්‍රමයේ තිබිලා තියෙනවා. ඒතර අතීතයේත් බලන්න කියනවා අත්තනෝ ආචාර්ය යුග්ගහන් ඒවදතු. මේ බණ කියන්න රන්බෙරේ වැව්වට තමන්ගේ ආචාර්යන් වහන්සේගෙන් ඉගෙනගත්තු දේ තමයි කියන්න ඕනේ. ඊතරතාවත් උන්න දෙීම. එහෙම නැත්නම් මේක කියන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේදී කියන උපජ්ජහයන් වහන්සේ මේ ත්‍රිපිටක චූලාභේ තෙරුන් වහන්සේ බණ කියන්න ඉස්සෙල්ලා දැන් උපාධ්‍යයන් වහන්සේ ගාවට එනවා උපස්ථානෙට. ආවහම අහනවා ආවුසෝ නුඹ පෙරේවෙව්ව නේද කියලා. ඉතින් කියනවා ස්වාමීනි ඔව් මම. ඇයි හේතුව මොකක්ද? පරියත්තින් බන්තේ පරිවත්ති ස්වාමීන් ස්වාමීනි මම ත්‍රිපිටකය කියවන්නයි ලෑස්ති වෙන්නේ අර්ථ කියලා දෙන්නයි. ආ එහෙමනම් කියලා ආවුසෝ අබය ආචාර්යා ඉමම් පදං කතං වදಂತಿ. ආචාර්යයන් වහන්සේලා මෙන්න මේ පදේ කොහොමද වර්ණනා කරන්නේ කියලා. බලන්න මේ ත්‍රිපිටකයේ අර්ථය ආචාර්යයන් වහන්සේලාගෙන් ආපු මතයට අපේ පරණ ස්වාමීන් වහන්සේලා කොයිතරම් ගරු කරලා තියෙනවද කියන එක. ඒ නිසා ඒකයි මෙතන කියන්නේ මෙතන ඒකයි කියන්නේ අත්නෝමතික වෙලා බෑ කියලා කියනවා. ආචාරී මතක මතක වෙන්න ඕන. ඒ නිසා යම් කිසි කෙනෙක් අර්ථ කතාව සහිතව මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචන ඉගෙනගෙන තියෙනවා නම් ඒ බඳු කෙනෙක් මේ ත්‍රිපිටකය බුද්ධ වංශයේ රකින්නා වූ ප්‍රවේණිය රකින්නා වූ ආචාරයේ මතය දරන කෙනෙක් වෙනවා. Tamange අත්නෝමතික කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් කෙනෙක් ධර්මදේශනාවකට ගිහිලා කියනවා නම් මේක මට වැටහෙන විදිහට මෙන්න මෙහෙමයි කියලා. එතකොට ඒක නා අත්නොමතික කෙනෙක්. එහෙම නැත්නම් ආචාර්යමතික කෙනෙක් නෙවෙයි. ඒතර එයාගෙන් එයා සුදුසු කර්මස්ථානාචාර්යන් වහන්සේ කෙනෙක් නෙවෙයි. සුදුසු කමටහන් දෙන ඇදුරෙක් කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි. අනෙක් පැත්තෙන් යම් කෙනෙක් කියනවා නම් මෙන්න මේක අර්ථකථාචාර්යයන් වහන්සේලා නම් මෙහෙම කිව්වේ හැබැයි ඒක වැරදි කිව්වොත් දැන් එහෙම සමහර ග්‍රන්ථ රචනා වෙලා තියෙනවා. සමහර ග්‍රන්ථවල සමහර කාරණා පැහැදිලි කරමින් ඇවිල්ලා තියෙනවා. මේ අටුවාවේ මේක මෙහෙමයි කියලා තියෙන. හැබැයි ඒක අටුවාචාර්යයන් වහන්සේට වැරදිලා. නිසා ඒක වැරදි කියලා අන්න එහෙම අටුවාවේ තියෙන එක වැරදි කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒබඳු අවස්ථාවකදී අන්න ඒ කියන කල්යා ඒ කියන පුද්ගලයා අතරම කල්යාණ මිත්‍රෙක් සුදුසු කල්යාණ මිත්‍රෙක් නෙමෙයි මේ සටහන ගැනීම සඳහා. ඇයි? අටුවාවේ තියෙන එක වැරදි කියලා කියනවනේ. ඒ කියන්නේ ආචාර්ය මතේ වැරදි කියලා කියන්නේ. එහෙමනම් ආචාර්ය මතේ වැරදි, අටුවාවේ කියන එක වැරදි, Taman කියන දේ හරි කියලා කියනවනම් ඒතර අත්නෝමතික කෙනෙක්. මේ අපිට කියන අත්නෝමතික කෙනෙක් නෙමෙයිලු අර්ථ කතාව සම්පූර්ණ පිටකේ දරපු කෙනෙක්. ඒ නිසා ඒබඳු කෙනෙක් තමයි ලැජ්ජී වෙන්නේ කියලා කියනවා. ඒබඳු කෙනෙක් තමයි කමටහන් දෙන්න සුදුසු ගුරුවරයෙක් කියන්නේ. ඒබඳු කෙනෙක් තමයි ශාසනය රකින්න අනාගතයට කියලා කියනවා. ඉතින් පරණ තෙරුන් තෙරුන් වහන්සේලා මේ පළවෙනි ධර්ම සංගායනා වේලාවේදී අහනවා අනාගතයේ ඇවැත්නි කවුද මේ ශාසනය රකින්නේ? වම මහරහතන් වහන්සේලා එක හඬින් උත්තරයක් දෙන අනාගතේ ලජ්ජී රක්ෂිතී ලජ්ජී රක්ෂිතී ලජ්ජී රක්ෂිතී අනාගතේ මේ ශාසනය රකින්නේ ලජ්ජී සුපේශල ශික්ෂාකාමී වික්ෂණ අක්ෂර කියලා. නිසා ලජ්ජී සුපේශල ශික්ෂාකාමී වික්ෂුන් වහන්සේලා වෙන්නෙම කවුද? අර්ථකතාවත් සහිතව ත්‍රිපිටකය දරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාමයි. ඒ නිසා ඉතින් එබඳු කමටහන් දෙන්න සුදුසු වෙන කර්මස්ථානාචාරයන් වහන්සේ කෙනෙක් ඒ නිසා අත්නෝමතික කෙනෙක් වෙන්න බෑ ආචාර්ය මතය දරන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මෙතන හරිය ලස්සන පාඩයක් තියෙනවා. මම මේ පාඩේ විසුද්ධි මාර්ගයේ තියෙන පාඩේ මේ විදිහටම පාලියෙන් දක්වලා තියෙනවා. මේක අපිට හරිය වැදගත් නිසා. කියනවා පුබ්බේ වුත්ත කීනාසවාදයෝ චෙත්ත අත්තනා අධිගත මග්ග මේවා අචික්ඛන්ති. පහුසුතෝපන තන්තං ආචරයෙන් උපසංකමෙත්වා උග්ඝහ පරිපුච්ඡානං විසෝදිතත්වා විසෝදිතත්තා ඊතෝ චිතෝච සුත්තංච කාරණංච සල්ලක්ඛෙත්වා සප්පාය සප්පායං යෝජිත්වා ගහනත්තහනේ ගච්ඡන්තෝ මහා හත්තිවිය මහා මග්ගන් දස්සෙන්තෝ කම්මත්තහනං කතයිස එන්න මේ කාරණේ මේ පාඩේ හරි වැදගත් එනිසා මම මේක පාළියෙම දාලා තියෙන්නේ මේක අපි මතක තියාගත්තට කමක් නැති දෙයක් අපිට කියන අපුප්පේ උත්ත කීන ආස්වාද විචෙත්ත අත්තනා අධිගත මග්ගමේව ආචික්ක. ତර කලින් සඳහන් කරපු සීනාශ්‍රවයන් වහන්සේලා කියන කට්ටිය Taman අධිගමනය කරපු මාර්ගයම තමයි අනික් අයටත් කියලා දෙන්නේ කියන්නේ. එතකොට රහතන් වහන්සේ කෙනෙක් වුණත් ඒ රහතන් වහන්සේත් Taman සත්‍ය අවබෝධ කරගන්න භාවිතා කරපු මාර්ගය අනිත් එක්කනාට කියලා දෙනවා. හැබැයි කියනවා ඒ කිව්වට බහුසුතෝ බහුශ්‍රත භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් ඒ බහුශ්‍රත භික්ෂුන් වහන්සේ තමන් නිවන් දැකලා තමන් රහත් වෙලා නැතත් ඒ බහුශ්‍රත භික්ෂුන් වහන්සේ ගැන කියනවා තන් තං ආචාර්යයන් උපසංකමිත්වා උග්ඝහ පරිපුච්ඡානං විසෝදි තප්පා ඒ ඒ ආචාර්යයන් වහන්සේලා ගාවට ගිහිල්ලා තමන්ගේ උද්ග්‍රහණේ උද්ග්‍රහණ කියන පෙළ කියවා ගැනීම පරිපුච්ඡාව ඒ කියන්නේ අටුවාව කියවා ගැනීම පිරිසිදු කරගත්ත නිසා උග්ඝහ පරිපුච්ඡානං විසෝදිතත්තා ඊතෝ චිතෝච සුත්තංච කාරණංච සල්ලක්කෙත්වා එහෙ මෙහෙ හැම තැනකම සූත්‍රය ඒ සූත්‍රයට දාල අර්ථ විනිශ්චය කාරණය සලකලා බලලා සප්පාය අසප්පායන් යෝජිත්වා මේ කමඨහන් ගන්නා යෝගාවචරයට සප්පාය කමඨහන මොකද්ද අසප්පාය කමඨහන මොකද්ද කියලා දැනගෙන සප්පාය කමඨහන යොදලා අසප්පාය කමඨහන අතහැරලා ගහනත්ථානේ ගච්ඡන්තෝ මහා හත්තිවිය. ගහන ස්ථානයේ කියන්නේ ගස් ආදීන් ගහන වෙච්චි වනක් ග්‍රහණයක් තියෙන තැනක වන ගහනයක් තියෙන තැනක ගමන් කරන්නා වූ මහ ඇතෙක් වාගේ මහ ඇතෙක් වාගේ මහා මගන් දස්සෙද්දු මහා මාර්ගයේ හෙලිපෙහි කරලා දක්වමින් කම්මඨහනක් අතේසති කමඨහනක් කියලා දෙනවා කියන්නේ. ඒ නිසා රහතන් වහන්සේ කෙනෙක් කමඨහන් දෙනවා නම් උන්වහන්සේ කියලා දෙන්නේ Tamanගේ අධිගත මාර්ගයමයි කියලා දෙන්නේ. හැබැයි බහුශෘත ආචාර්ය බහුශෘත රහත් නොවනත් ඒ පුද්ගලයා බහුශෘතයි නම් ඒ බහුශෘත වික්ෂුන් වහන්සේ Taman එක එක ආචාර්යන් වහන්සේලා වෙත ගිහිල්ලා Taman ධර්මවිනී ඉගෙනගෙන කරුණාකාරණා පිරිසිදු කරගත්ත නිසා මේ සූත්‍ර කාරණා ඒ ඒ තැන්වල සලකලා බලලා මේ කමඨහනක් ගන්න යෝගාවචරයට සප්පාය මොකද්ද අසප්පාය මොකද්ද කියලා ඒ සප්පාය අසප්පාය පිළිබඳව යොදලා හරියට නිකන් කැලේක මහ වනයක ගමන් කරන මහ ඇතෙක් හාත්පස තියෙන කැලෑව සුණු විසුණු කරගෙන පොඩි කරගෙන කඩාන විදගෙන ඉදිරියට ගමන් කරන වාගේ මේ ත්‍රිපිටකදර එහෙම නැත්නම් බහුශෘත කමඨහන් දෙන ආචාර්යන් වහන්සේ මහා මාර්ගයේ දක්වනවායි කමඨහන් කියලා දෙනවා කියලා. ඒ නිසා කියන තස්මා ඒව රූපං කම්මත්තහන දායකං කල්යාණ මිත්තං උපසංකමිත්වා තස්ස වත්තපටිපත්තිං කත්වා කම්මත්තහනං ගහේතම්. ඒ නිසා ඒ බඳු කමඨහන් දෙන්නා වූ ආචාර්යන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා උන්වහන්සේට වත් පිළිවෙත් කරන්න කියලා කියනවා. වත් පිළිවෙත් කරලා කමඨහනක් ඉගෙන ගන්න කියලා කියනවා. සහරි හරි පැහැදිලි ඉතාමත්ම විශේෂරුයි අපිට පැහැදිලි කරලා තියෙන බුදුගෝසාචාර්යන් වහන්සේ. අපි යම්කිසි ආචාර්යන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිලා කමඨහනක් ගන්නවා නම් ඒ කමඨහනක් ගන්න ආචාර්යන් වහන්සේ ගාවට අපි ගිහිල්ලා උන්වහන්සේ ත්‍රිපිටක දර කෙනෙක් නම් තමයි වඩාත්ම හොඳ වෙන්නේ. ඒ නිසා ත්‍රිපිටකේ දරාගත්ත ඒ වාගේම මේ අර්ථ කතාව සහිතව ත්‍රිපිටකයේ යම්කිසි ප්‍රමාණයක් හරි ඉගෙන ගත්ත එවඳු කමඨහන් දෙන ආචාර්යන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අපිට කියනවා ඒ ආචාර්යන් වහන්සේට වත්පිළිවෙත් කරන්න කියලා කියනවා. වත්පිළිවෙත් ටික කරලා තමන් කමටහන ඉගෙන ගන්න කියලා කියනවා. ආන්න එහෙම කමටහනක් ඉගෙන ගන්නවා නම් අන්න ඒ කමටහන ඉගෙන ගැනීම අපිට වඩාත්ම සුදුසුයි කියලා කියනවා භාවනාව කරගෙන යන්න. ඊළඟට අපිට කියනවා කමටහන් දෙන ගුරුවරයා වෙත අපි කොහොමද එළඹෙන්නේ කියන කාරණය. අපිට කියනවා සචේපන තං ඒක විහාරේ ඒව ලබති ඉච්ඡේතං සලම්. දැන් අපිට කමටහනක් දෙන්න ගුරුවරයෙක් Taman ඉන්න විහාරස්ථානයේම ඉන්නවා නම් ඒක හොඳයි. එහෙම ලැබෙනවා නම් හොඳයි. එහෙම ලැබෙන්නේ නැත්නම් නොචේ ලබති. එහෙම කමටහන් දෙන ගුරුවරයෙක් නැත්නම් යතසෝ වසති තත්ගන්තම්. යම් තැනක කමටහන් දෙන ආචාර්යයන් වහන්සේ කෙනෙක් ඉන්නවද? එතෙන්ට යන්න කියලා කියනවා. ඒ අනකොට කොහොමද යා යුත්තේ අපිට කියනවා ගච්ඡන්තේන ච දෝතමක්කේහි පාදේහි උපාහනා ආරූහිත්වා චත්තං ගහෙත්වා තේලනාලි මදුපානිතාදීනී ගාහාපෙත්වා අන්තේවාසික පරිවුතේන නගන්තබ්බා දැන් මේ කාරණා අපි බලනකොට මේ කාරණා සමහර වෙලාවට භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳව තමයි අපිට දේශනා කරන්නේ සඳහන් කරන්නේ හැබැයි ගිහි කෙනෙකුට උනත් මේක වැදගත් ගිහි කෙනෙක් වුණත් Tamanට කමටහනක් ගන්න ගුරුවරයෙක් ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට කවුරු හරි වික්ෂුන් වහන්සේ කෙනෙක් ගාවට යනවා නම් යායුතු ක්‍රමේ තේරුම් ගන්න මේ කියන කරුණ කාරණා අපිට වැදගත් වෙනවා. වික්ෂුන් වහන්සේ කෙනෙක් නම් කොයි විදිහද යායුතු කියන එක තමයි අපිට මේ පැහැදිලිවම කියන්නේ. එතකොට කියනවා උන්වහන්සේ දෝත මක්කේහි පාදේහි උපාහනා ආරෝහිත්වා සෝදපු පාවහන් දාගෙන සෝදතු සෝදපු පා වල පාවහන් දාගෙන එන කකුල් දෙක හොදලා හොඳට පිරිසිදු හොදලා පාවහන් දාගෙන චත්තං ගහෙත්වා කුඩයක් ඉහළගෙන තේලනාලි මදුපානිතාදීනි ගාහා පෙත්වා අන්තේවාසික පරිවිතේන එතකොට තෙල් නැලියක් මීපැණි සකුරු මේ ආදිය අරගෙන මේ ආදිය ගන්වාගත්තු අතවැසියන් පිරිවරාගෙන යන්න එපා කියලා කියනවා. එතකොට මේ කියන්නේ කමටහනක් ගන්න ගුරුවරයෙක් ගාවට ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යනකොට ඒ පුද්ගලයා බොහෝම යටහත් පහත් විදිහට යන්න ඕනේ. එහෙම නැතුව ඒ යන කෙනා අපිට කියන්නේ දැන් මේ දෝතපාදේහි කියලා කියන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ අතීතයේ මේ භික්ෂුන් වහන්සේලා සාමාන්‍යයෙන් යම් සේනාසනයකට ඇතුළු වෙනකොට ඒ සේනාසනෙට යනකොට සමහරලා බොහෝ වෙලාවට ගම හරහා පයින්නන් යන්නේ ගම හරහා යන වෙලාවේදී පාවහන් භාවිතා කරන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. පාවහන් පාවහන් භාවිතා කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට බැරි නැහැ. යම් යම් කරුණු කාරණා ඔස්සේ පාවහන් පැලඳක වඩින්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට පාවහන් නැතුව තමයි භික්ෂුන් වහන්සේලා වඩින්නේ. ඒතර පාවහන් නැතුව වඩිනවා හෝ ඒ පාවහන් නැතුව වඩින නිසා තමයි මේ කාරණේ ගොඩාක්ම අදාළ වෙන්නේ. හැබැයි පාවහන් දාගෙන ගියත් අතීතයේ තිබිලා තියෙන මේ පාසෝදන යම්කිසි චාරිත්‍රයක්. ඉතින් යම් කිසි කුටියකට හෝ යම් තැනකට යනකොට මේ කකුල් දෙක හොදගෙන යන ක්‍රමයක්. ඉතින් කකුල් දෙක හොදගෙන යාම සඳහා හැම තැනකම සාමාන්‍යයෙන් පෑන් එලවලා තියෙනවා කුටි සේනාසනයක විහාරයක ඇතුළු වෙන තැන. ඒකට සමහර වෙලාවට සමහර සේනාසනවල සමහර පරණ විහාරස්ථානවල තාමත් අදටත් දක්නට ලැබෙනවා මේ පාදෝවණය කරන්න පෑන් දාලා තිබුණු භාජනට විශේෂයෙන් ඔය දබළු විහාරයේ අපි දැකලා තියෙනවා අර දඹුලි විහාරයේ පරණ විහාරයට ඇතුළු වෙන තැන තියෙනවා ගල් යම්කිසි ගල් භාජනයක් ගලින් කරපු. ඒක තියෙන්නේ පාදෝවණේ කරන්න තැන් දාගත්තා. ඉතින් ඔය රුවන්වැලි සෑය ආදීත් ඇතුළු වෙන තැන්වල තියෙනවා භාජන අපි හිතනවා ඒවත් පාදෝවණේ කරන්න වතුර ගත්තුව වෙන්නේ නැති කියලා ඒක හරියටම හැබැයි නිගමනය කරගන්න අමාරුයි දැන් තියෙන ක්‍රමය අනුව. නමුත් ඒවත් පාදෝවණේ කරන්න තැන් දාලා තිබුණු භාජන කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. ඒ නිසා විහාරස්ථානයකට චෛත්‍යයකට යම්කිසි තැනකට ඇතුළු වෙනකොට කුටියකට ඇතුළු වෙනකොට ඒ හැම තැනකම පෑන් එලවලා තිබිලා තියෙනවා පාදෝවණය කරගෙන ඇතුළට යන්න. ඉතින් අද නම් සමහර වෙලාවට කුටිය ළඟ ටැප් එකක් හයි කරලා තියෙනවා. එතකොට කකුල් දෙක හොදගෙන යන්න ඕනම් පුළුවන්. හැබැයි ඒසේදීම වර්තමානයේ ඒ තියෙන එක විනයානුකූලව සමහර වෙලාවට ගැටලුකාරී. මොකද කකුල් දෙක සෝදගෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇතුළට යනවා නම් අනිවාර්යෙන් කකුල් දෙක පිහදගෙන යනවා. කකුල් දෙක හොද ගන්න තියෙනකොට අපිට තියෙන්නේ පාද පීඨම් පාද කටලිකා කියලා දෙකක් හැම වෙලාවකම විනය සඳහන් වෙනවා. එතකොට කකුල් දෙක සෝද ගන්න තියෙනවා නම් කකුල් දෙක පිහදා ගන්නා වූ තැනකුත් තිබිලා තියෙනවා. ඒ නිසා යම් කිසි විදිහකට පාද පීඨ කියලා කියන තැන නොසේදූ පා තියෙන ලෑල්ල කියලා කියනවා. ඒ ලෑල්ලේ ඉඳගෙන කකුල් දෙක සෝද ගන්නවා. සෝදගෙන සේදූ පා තියෙන ලෑල්ලට ගිහිල්ලා එතන තියාගෙන එතෙන්ට වෙලා කකුල් දෙක පිහද ගන්නවා. පිහදගෙන තමයි ඉදිරියට යා යුතුයි. එහෙම නැත්නම් අපි විනයානුකූල වැරදියක් කරා වෙනවා. අපි කකුල් දෙක හොදලා නිකම් මෙහෙම මේ කකුල් වලින්ම අපි යනවා මේ ඉදිරියට එතනදී අතුලට ගමන් කරනවා නම් ඒ වික්ෂුන් වහන්සේට නැවැත්ෙන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ පාදෝවණය කිරීම කියලා කියන එක එක්තරා චාරිත්‍රයක් විදිහට විහාරස්ථානයක තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා කියනවා දැන් අපි ගුරු ස්වාමීන් වහන්සේ කුටියට යනකොට ඉස්සෙල්ලාම කකුල් දෙකත් හොඳට හොදගෙන කකුල් දෙකේ දූවිලි ටිකක්වත් ගෑවෙන්නේ නැතුව සෙරෙප්පු දෙකුත් දාගෙන එහෙම යන එක අගෞරව සම්ප්‍රයුක්ත විදිහට තමයි සලකන්නේ. ඒතර ගෞරව සම්ප්‍රයුක්ත භාවයට නම් අපිට අපි යන්න ඕනේ ගුරුවරයා ගාවට ඊට වඩා යටහත් විදිහට යන්න. ඒ නිසා සෙරෙප්පු දාගෙන ඉන්න ඕන සෙරෙප්පු ගලවලා යම් කිසි විදිහට ගෞරව සම්ප්‍රයුක්ත යන්න. උඩ ඉහළගෙන යන්නේ නැතුව ඒ වගේම අනික් කාරණේ තමයි සමහර වෙලාවට අද වර්තමානයේ සමහර භික්ෂුන් වහන්සේලා ගමන් බිමන් යනකොට ලොකු පිරිවරක් එක් කරගෙන යනවා අතවැසි කට්ටිය කීප දෙනෙක් ඉතින් සමහර ලාවට භික්ෂුන් වහන්සේලාම කීප දෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහියයි කීප දෙනෙක් වෙන්න පුළුවන්. ඒ අයට සමහරට යම් යම් පිරිකර ටික දීලා Taman යනවා බොහොම මේ බොහොම සමහර වෙලාවට ටිකක් උසස් විදිහට Taman සමහර වෙලාවට තනියම යනවා. අර පිරිවර තමයි පිරිකර ටික අරගෙන එන්නේ. ඒක කමටහන් දෙන ගුරුවරයෙක් ගාවට යන සුසුකමයක් නෙමෙයි. ඒක තුළින් ඒක අර අර සාරුප්‍ය මදි යතහත්පත් මදි. ඒ නිසා ඒ විදිහට යන්න එපා කියලා කියනවා. ඒ විදිහට යන්නේ නැතුව මොකද කරන්නේ? ගමිකවත සම්පාදනය කරගන්න කියලා කියනවා. ගමිකවත සම්පාදනය කරනවා කියලා කියන්නේ අපි අපි ඉන්න විහාරස්ථානයෙන් පිටත් වෙනකොට ඒ විහාරස්ථානයේ සෙනසුන් තැන්පත් කරණේම පිළිවෙල කරගන්න කියලා කියනවා. කරගෙන තමන්ගේ පාසිවුරු ටික තමන්ම අරගෙන යන්න ඕනේ. තමන්ගේ පාත්‍ර සිවුරු අරගෙන වෙන අත්වැසි කෙනෙක් වෙක් කරගෙන යන්න එපා. තමන්ම තමන්ගේ පාත්‍ර සිවුරුත් අරගෙන අතරමඟදී යම් සිකිරිසෙන්සනුක නතර වෙනවන යම් විහාරයක යම් කුටියක නතර වෙනවන ඒ තැන්වලත් කරන්න ඕනේ වත්පිළිවෙත් ටික කරලා බොහොම සැහැල්ලු පිරිකරක් ඇතිව තමයි යන්න කියලා කියන්නේ කර්මස්ථානයේදී ආචාරණ සිගාවට. සැහැල්ලු පිරිකරක් ඇතුව කියලා කියන්නේ එක්තරා විදිහට විශාල බඩුතොගයක් අරගෙන යන්න එපා කියන කාරණය. විශාල බඩුතොගයක් අරගෙන යන්න නැතුව බොහොම සුළු දේවල් ටිකක් අරගෙන අපට හඳන ගුරුවරයෙක් හොයාගෙන ගියාට කමක් නැහැ කියලා කියනවා. ඊළඟට ඒ වගේම කියනවා සංවිහාරම් පවිෂන්තේන අන්තරායේව දන්තකට්ටං කප්පියං කාරා පෙත්වා ගහෙත්වා පවිෂ්ඨබ්බා ඒතර දැන් අපි මේ විහාරයට පිවිසෙනකොට අතරමඟදී තමන්ම තමන්ගේ දැහැටියටම ටිකක් කැප කරවගෙන පිවිසෙන්න ඕනේ කියලා කියනවා. දැහැටිදඬු ආදියත් කැප කරගෙන පිවිසෙන්න. ඒ කියන්නේ එතෙන්ට ගිහිල්ලවල ඊට පස්සේ අපිට දැන් දැහැටිදඬක් අවශ්‍ය වෙනකොට මේ සේනාසනෙට ගිහිල්ලා දැහැටිදඬක් අවශ්‍ය වෙනකොට මේ දැහැටිදඬු හොයාගන්න කාට හරි කියලා මේ දේ කරගන්න යනකොට මේ සේනාසනයේ ඒ සඳහා යොමු වෙලා ඉන්න පිරිස සමහර වෙලාවට වෙනත් කටයුතු වලට අදාළ වෙන්න පුළුවන්. ඒතර අපි ඒ අයගේ කටයුතු වලට බාධා කරලා අපිට දැහැරිතඹවාදී හොයලා දෙන්න කියලා කිව්වොත් ඒක සුදුසු වෙන්නේ නැහැ. සර තමන්ට අවශ්‍ය වෙන පිරිකර ටික තමන් අරගෙන යන්න ඕනේ. තමන්ට අවශ්‍ය වෙන පිරිකර කියලා මෙතනදී කියන්නේ මහා විශාල දේවල් අරගෙන යන්න එපා සැහැල්ලුවෙන් යන්න කියලා කියනවා. හැබැයි දැහැටි දඬුවාගේ කියලා කියන්නේ ඉතාම සුළු දෙයක්. ඒ නිසා ඒව තමන් කලින් සූදානම් කරගෙනම යන්න. එහෙට ගිහිල්ලා එහෙම නැතුව සාමනීරා හොයන්න ගිහිල්ලා වරලා සාමනීරායිට කියලා දැහැටි දඬුවම් කපලා දෙන්න කියලා කියන්නේ යන්න එපා කියලා කිව්වා. ඒ නිසා කල්තියාම මේ දේවල් ටික සූදානම් කරගෙන යනවා. දැන් අද කාලේ නම් දැහැටි දඬු නෙමෙයි. අද කාලේ නම් අපි ඇත්තටම එක්තරා විදිහකට අද කාලේ නම් එක්තරා විදිහකට අපි කියන්නේ දත් බෙහෙත් දත් බුරුසු කියන ටික අපි අරගෙන ගියාට කමක් නැහැ කියන එකයි. ඒ තැනකදී බලාපොරොත්තු වෙන්න එපා දත් බෙහෙත් කොහෙද දත් බුරුසු කොහෙද කියලා අපි අපේ ගුරුවරයෙක් ගාවට යනකොට මේ කමටහන් දෙන්න යන ගුරුවරයා ගාවට යනකොට ඒ අවශ්‍ය දේවල් ටික අපි අරගෙන යන්න ඕනේ. ඒ වගේම දැන් අපි ගුරුවරයා ඉන්න කුටිය ගාවට යනවා ගිහිල්ලා ගුරුවරයා මොන ගහන්න තමයි අපිට අවශ්‍ය ඉස්සල්ලා. හැබැයි ඒ අතරතුර දැන් මග හම්බෙනවා නම් යම් කුටිසෙනසුන් තියෙනවා නම් Taman ටිකක් විවේකගෙන යන්න පුළුවන් තැනක් තියෙනවා නම් අපිට කියනවා ඒ අනෙකුත් කුටිවලට අනෙකුත් පිරිවෙන් වලට පිවිසලා විවේකගෙන යන්න යන්න එපා කියලා කියනවා. කමටහන් දෙන ගුරුවරයා ගාවට යන්න නම් දැන් මේ කොහේදලා හරි ඉඳලා දුරක ඉඳලා ආවා. කමටහන් දෙන ගුරුවරයා මොන ගහෙන්ද? අතරතුර වික්ෂුන් වහන්සේලා මොන ගහෙන්ද යන්න එපා කියලා කියනවා. එහෙම නැතො කෙලින්ම ගුරුවරයා ඉන්න තැනම අහලා එතෙන්ට යන්න කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මේ විහාරස්ථානවල ඉන්න පුළුවන් කියලා කියන එකිනෙකාට යම් යම් විදිහට විසභාගය. විසභාගය කියලා කියන්නේ අපි ගැළපෙන්නේ නැහැ කියලා කියන එක. ඒතර සමහර කෙනෙක් ඉන්න පුළුවන් විසභාගයි. එතකොට ආචාර්යයන් වහන්සේට විසභාග වුණොත් එහෙම අපිට ඉස්සරලා මොන ගැහෙන කෙනා එයා අහනවා මේ ස්වාමීන් වහන්සේ කොහෙද වඩින්නේ? ඉතින් කියනවා මේ මම මේ සමටහනක් ගන්න කියලා මේ ලොකු ස්වාමීන් වහන්සේ මොන ගැහින්ද මේ යන්නේ? එතකොට අන්න කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ කමටහන් ගන්න මෙහෙදාවේ අපරාධෙනේ කියලා කියනවා. ප්‍රාණ ඇයි ඇයි ඇයි එහෙම අපරාධ කියලා කියන්නේ? නෑ ඉතින් ඔබ වහන්සේට කමටහනක් ගන්න මේ තාවගේ තැනකට ආවේ ඇයි ඊට ඊට වඩා කොච්චර තැන් හොද තියෙනවද? මෙන්න මේ විදිහට යම්කිසි විසභාග වචනයක් කියනවා. ආන්න එහෙම විසභාග වචනයක් කිව්වොත් Tamanට හිතෙනවා අපරාධෙ මම මෙතනට අපරාධේ මම මෙතෙන්ට ආවේ ඒක නිසා මට යම් කිසි අලාභයක් සිදු වුණා කියලා හිතෙන්න පුළුවන්. ආන් එහෙම හිතලා අර විසභාග කට්ටියන්ගේ වචන අහලා හරියට මේ ගුරුවරයා මුණ ගැහලා කමටහන ගැනීමට දෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා ආචාර්යන් වහන්සේ ඉන්නේ කොතනද කියලා අහලා බලන්න අහලා බලලා ඍජුව මෙතෙන්ට යන්න කියලා කියනවා. අතරමඟ කුටි වලට ගිහිල්ලා විවේක ගන්න යන්න එපා කියලා කියනවා. දැන් සමහර වෙලාවට අප මේ කමටහනක් ගන්න යන ආචාර්යයන් වහන්සේ Tamanට වඩා ලාභාල කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ලාභාල වුණොත් එහෙම අපිට කියන පාත්‍ර දැන් ඒ ලාභාල කෙනා අපි වැඩිහිටි කෙනෙක් වුණාම අපි එනකොට අපේ පාත්‍ර සූරු ආදී පිළිගන්න එනවා. එතකොට කියනවා Taman කමටහනක් ගන්න නම් ආවේ Tamanට මේ කමටහන් දෙන ආචාර්යයන් වහන්සේ Tamanට වඩා වස් වලින් අඩුයි නම් බාලයි නම් උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා අපේ පාත්‍ර සූරු ගන්න සූදානම් වුණොත් දෙන්න එපා කියලා කියනවා. ඇයි ඒක ඒක ආචාර්යයන් වහන්සේට කරන අගෞරවයක්. නැත්නම් ධර්මයට කරන අගෞරවයක් වගේ. එහෙම දෙන්නේ නැතුව ආචාර්යයන් වහන්සේ ගාවට යන්න. ආචාර්යයන් වහන්සේ තමන්ට වැඩි හිටිනම් කොහොමදත් අපි පාත්‍ර සිවුරු ගන්න දෙන්නේ නැහනේ. ඒ වාගේ වෙලාවට කියනවා තමන්ට වඩා වැඩි හිටි ආචාර්යයන් වහන්සේ කෙනෙක් නම් ආචාර්යයන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පසුක ඉන්න කියලා. ඉතින් මේ කාරණේදී අපිට කියනවා මේ ආචාර්යන් වහන්සේ මුලින්ම මුණ ගැහිලා උන්වහන්සේත් එක්ක අපි කොහොමද මේ සංවාදයේ ඉදිරියට කොහොමද මේ හමුවීම ඉදිරියට පාත්තා ගන්න කියලා. ඒ හමුවීම කොහොමද කියලා ඊටාම ලස්සනට අපිට මේක පැහැදිලි කරලා දෙනවා. ඉතින් කියනවා නික්කිපාවසෝ පත්ත චීවරන්ති වුත්තේන නික්කිපි තබ්බං අපිට ආචාර්යන් වහන්සේ කිව්වොත් ඇවැත්නි පාසියුරු ටික තැම්පත් කරගන්නකෝ මේ තැනකින් කියලා කිව්වොත් ඉතින් එතනින් තැම්පත් කරාට කමක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා පාණියම් පිවාති උත්තේ සචේ ඉච්ඡති පාපම්. මේ අපි යන ආචාර්යන් වහන්සේ අඳුරු ස්වාමීන් වහන්සේ කියනවා මේ ඇවැත්නි එහෙමනම් මේ පෑන් ටිකක් වළඳන්න කියලා කියනවා. පෑන් ටිකක් වළඳන්න කියලා කිව්වහම තමන්ට වළඳන්න පිපාසාදියක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් වළඳන්න කියලා කියනවා. සමහර වෙලාවට Taman ආචාර්යන් වහන්සේ ගාවට එන්න ඉස්සෙල්ලා Tamanට වෙන කෙනෙක් ළඟටම ඇවිල්ලා ඉවරලා පෑන් ටිකක් දුන්නා, ගිලන්පස ටිකක් දුන්නා ආදියක් නම් එතකොට ඉතින් අපිට ඒක ගැටලුවක් නෑ. හැබැයි මේ වගේ තැනකදී අපිට කියනවා යම්කිසි ආකාරයකින් Taman පැම්වැළඳීමක් ආදියක් කැමති නම් තමන්ට බලාපොරොත්තු වෙනවා නම් තමන්ට එහෙම කරන්න අවශ්‍යයි නම් දැන් තිබහක් තියෙනවා නම් අර ආචාර්යන් වහන්සේ පෙන් ටිකක් වළඳන්න කියලා කිව්වම වළඳන්න නැතුව ඉන්න එපා වළඳන්න කියලා. ඊට පස්සේ හැබැයි ආචාර්යන් වහන්සේ කියනවා පාදෝවණේ කරගන්න කියලා. දැන් අපිට කිව්වේ පාදෝවණ ආදිය කරලා කර වෙලා සෙරිප්පු දාගෙන මේ විහාරය ඇතුලේ ඉන්න එපා කියලා කියවනේ. ආපු විදිහටම එන්න. දැන් පාදෝවණේ කරගන්න තියෙනවා. පාදෝවණේ කරලා ඉතින් ඉස්සර නම් පාදෝවණේ කරලා තෙල් ගල්වලා මේ සියල්ලම කරගෙන තමයි අපි ඉදිරියට යන්නේ. ඉතින් දැන් ආචාර්යන් වහන්සේ කියනවා මේ ඇවැත්නේ ඉතින් මේ පාදෝවණේ කරගන්නකෝ. එහෙම කිව්වහම කියනවා කියපු වෙලාවෙම කකුල් හොදන්න යන්න එපා. නැවැත්නි පාදේ පාදෝවණේ කරගන්න කියලා කීවහම එතකොට ඒ වෙලාවේදීම මේ පාසෝත්සේදීමේ කටයුත්තට යන්න එපා කියලා කියනවා. ඒකට හේතුව තමයි දැන් අද කාලේ නම් සමහර වෙලාවට ටැප් එකක් හදලා තියෙනකොට ඒකෙන් කකුල් දෙක සෝදා ගන්න එකයි මේ අතීතයේ කතාවයි ටිකක් වෙනස්. අතීතයේ තියෙන පැම් භාජනයක් තියලා තියෙන පාදෝණේ කරන හැම වෙලාවක. එතකොට ඒ පැම් භාජනයෙන් අපිට පාදෝණය කරගන්න කියලා කිව්වහම මේ පැම් භාජනේ සමහර වෙලාවට තියෙන්නේ මේ ආචාර්යයන් වහන්සේ අරගෙන ආපු වතුර වෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ ගෙනාපු දිය තිබුණොත් එහෙම අපි පාදෝණය කරොත් ඒක සුදුසු නැහැ. හැබැයි උන්වහන්සේ කියනවා හැබැත්නි මෙතන තියෙන්නේ මම ගෙනප්පන් නෙමෙයි කියලා කියනවා. ඒ කියනවා දෝවාවුස් දෝවාවුසෝ නමයා ආබතං අඤ්ඤහි ආබතං ති උත්තේන නැවැත්නි පාදෝවනේ කරගන්න මං ගෙනාපු වතුර නෙවෙයි උතන තියෙන්නේ අපි මේ පොඩි නමල ඉන්නවනේ ඒගොල්ලෝ වතුර ගෙනල් දාන්නේ කියලා කියනවා. එහෙමනම් එතකොට ඇදුරු හිමියන් ගෙනාපු වතුර ටික නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවනි පාදෝවනේ කරන්න. ආන්නේ නිසා ඒ වගේ වෙලාවට පාදෝවනේ කරන්න කියලා. හැබැයි ඒ පාදෝවනේ කරනකොටත් අපිට කියනවා නොපෙනෙන තැනකට යම්කිසි පිලිසන් වෙච්ච තැනකට වට වෙච්ච තැනකට ගිහිල්ලා පාදෝවනේ කරත් කියලා කියනවා. එලිමහන් විහාරස්ථානයක නම් එකක් පසෙක ගිහිල්ලා පාදෝවණය කරගන්න කියලා කියනවා. ඒතර මෙතනින් අපිට අද වර්තමානයේ සමහරලාට අපි දැන් මේ කුටි ඉස්සල ටැප් එකක් තියලා එතනින් කකුල් හොදගෙන එනවා කියලා කාරණේයි අතීතයේ මේ පාදෝවණයයි අතරේ හාත්පස වෙනසක් තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. ඒතර මොකද අපි කුටි ඉස්සරහම තියෙන ටැප් එකෙන් අපි කකුල් දෙක හොදගන්නකොට ආචාර්යන් වහන්සේට ඒක පේනවා. එහෙම ආචාර්යන් වහන්සේට පෙනීම කියලා කියන එක එක්තරා විදිහකට එක්තරා විදිහකට සුදුසු නැති දෙයක් විදිහට මෙතන සල්කලා තියෙනවා. ඒ නිසා ඒ නිසා අපිට කියනවා යම්කිසි නොපෙනෙන තැනක පිලිසන් වෙච්ච තැනක එලිමහන් විහාරයක නම් එහෙම කියන්නේ නොපෙනෙන තැනක් නැති එලිමහනක් නම් තියෙන්නේ. එතකොට එකක් පසෙකට ගිහිලා පාදෝණේ ප්‍රගම කියලා කියනවා. දැන් කකුල් දෙක හොදගත්තා. ආචාර්යයන් වහන්සේ ගාවට ගියා කකුල් දෙක හොදගත්තා. ඊට පස්සේ ඉතින් ඔන්න අතීතයේ තිබිලා තියෙන චාරිත්‍රය අතීතයේ තිබිලා තියෙන ක්‍රමේ තමයි සාමාන්‍යයෙන් ඉතින් දුර ගමනක් යම් තැනක ගිහිල්ලා ආවහම කකුල් දෙක පෝදගෙන කකුල් දෙකේ තෙල් ටිකක් ගා ගන්නවා. කකුල් දෙකේ තෙල් ටිකක් ගා ගන්න. මොකද අතීතේ ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා මේ පයින් යන්නේ ඉන්නේ. ඒ නිසා තෙල් ටිකක් ගා ගන්නවා. ඉතින් දැන් මේ ආගන්තුක භික්ෂුන් වහන්සේට මේ ආචාර්යයන් වහන්සේ තමන්ගේ තෙල් ටික ගෙනල්ලා දෙන්න පුළුවන් මේ ඇවැත්නේ තෙල් ටිකක් ගා ගන්න කියලා. ඉතින් එහෙම දුන්නොත් එහෙම එවැනි තැනකද කියනවා අර තෙල් ටික දුන්නු ගමන්ම පළවෙනි කාරණේ කියන්නේ තෙල් නැලියක් ගෙනල්ලා දෙනවා නම් ඒ දෙන තෙල් නැලිය දෑතින්ම පිළි අරගන්න කියලා කියනවා. එක අතකින් එහෙම අරගෙන තෙල් ගා ගන්න යන්න එපා. දෑතින් පිළි අරගන්න කියලා කියනවා. අනෙක් පැත්තෙන් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ අනේ මේ ගුරුවරයානේ ඒ නිසා අපි මේ උන්වහන්සේ දෙන තෙල් එහෙම ගන්න එපා අනේ ස්වාමිනී මට එපා කියලා ප්‍රතික්ෂේප කරොතින් එහෙම කරන්නත් එපා කියලා. ඒ නිසා ආචාර්යයන් වහන්සේ දැන් මේ ආපු අලුත් ආගන්තුක භික්ෂුන් වහන්සේට Tamanගේ තෙල් නැලිය ගෙනල්ලා දෙනවා නම් ඒ වාගේ වෙලාවට දෝතින් මේක පිළිගන්න කියලා කියනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා කියලා කියනවා. ප්‍රතික්ෂේප කරොත් ඇති වෙන්න පුළුවන් හේතුව අපිට කියනවා මේ ගුරුවරයාට මේ අදුල් හිමියන්ට හිතෙන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේ මේ මේ මොහොතේ ඉඳලම බලන්න මේ සම්භෝගය කියලා කියන එක කෝප විභාවයට පත් කරනවා. ස සම්භෝගයේ කෝපය කරන හින්දා මුන්වහන්සේත් එක්ක අපිට සම්භෝගයේ සුදුසු වෙන්නේ නැහැ කියලා මෙන්න මේ කියන අදහස මේ ආචාර්ය වහන්සේට ඇති වෙන්න පුළුවන්. වැරදි අදහස. ඉතින් මේ නිසා කියනවා අපිට තෙල් නැලිය දෝතිම්ම පිළිගන්න කියලා කියනවා. ඊළඟට පිළිගත් තෙල් නැලිය අරගෙන එකපාරම ගත්ත ගාම කකුල් දිගේ ගාගෙන යන්න එපා කියලා කියනවා. එහෙමත් එපා. සමහර වෙලාවට මේ තෙල් එක මේ ආචාර්යයන් වහන්සේ ඔළුවේ ගාන තෙල් වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් ආචාර්යන් වහන්සේ ඇඟේ යම්කිසි දෙයකට භාවිතා කරන තෙලක් නම් අපිටත් මේ ගෙනල්ලා දෙන්නේ ගත්ත ගමන් කකුල් දෙකේ ගෑවහම ඒක ඒක අර ආචාර්යන් වහන්සේට කරන අගෞරවය බවට. ආන් හිඳ අපිට කියනවා ඉස්ලාම් මේ තෙල් ටික අරගෙන ඒ තෙල් ටිකක් හිසේ ගා ගන්න කියලා කියනවා. හිසේ ගාගෙන ඊට පස්සේ ඇඟෙත් යම් තැනක තෙල් ගා ගන්න පුළුවන් නම් ඒත් ගා ගන්න. ඊට පස්සේ තමයි අපිට කියන්නේ කකුල් දෙකේ ගාගෙන කියලා. ඒතර සාමාන්‍යයෙන් හැබැයි තෙල් ගෙනාවහම ඉස්සෙල්ලාම තෙල් ටික ගාන්නේ කකුල් දෙකේ. මොකද පයින් ඇවිල්ලා කකුල් අමාරුයි මේ ආදී අපහසුතාවයන් තියෙනවා. ඒ නිසා කකුල් දෙකේ තමයි තෙල් ගාන්නේ. හැබැයි ආචාර්යයන් වහන්සේ නම් තෙල් ටික දුන්නේ කකුල් දෙකේ ගාන්න ඉස්සෙල්ලා ඔළුවේ ටිකක් ගාගන්න ඊට පස්සේ කඳේ ටිකක් ගාගන්න ඊට පස්සේ තමයි මේ කයේ තෙල් ගැලවීම සිදු කරන්නේ. පාවල තෙල් ගැලීම සිදු කරන්නේ. ඉතින් මේ විදිහට දැන් ඉස්සෙල්ලාම අපි මේක දන්නේ නැහැ මොනවට ගන්න තෙලක්ද කොහොමද කියලා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම ඔළුවේ ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේ අතපයෙත් තෙල් ටිකක් මේ අප් දෙකෙත් ආදී කඳෙත් යම් කිසි තැනක සුදුසු තැනක තෙල් ටිකක් දාගන්නවා. එහෙම ගාගත්නකොට ආචාර්යයන් වහන්සේ කියන වැත්ත මේ කකුල් දෙකෙත් දාගන්න කමන්නේ මේ හැමතැනම ගන්න තෙලක් මේක ඔළුවේ විතරක් ගන්න එක නෙමෙයි කියලා. එහෙම කිව්වොත්. සමහර වෙලාව තෙල් එක ගෙනල්ලා දෙනකොටම අපිට කියන්න පුළුවන් මේ ඕන තැනක ගාගන්න පුළුවන් කකුල් දෙකේ වුණත් ගන්න පුළුවන්. ඔළුවේ විතරක් ගන්න එකක් නෙමෙයි මුළු ඇඟේම ගන්න තෙලක් මේක හොඳ තෙලක් කියලා අපිට දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් එහෙම ඒ තෙල අරගෙන ටිකක් හිස ගල්වලා ඊට පස්සේ කකුල් දෙකේ තෙල් ගාගන්න කියලා කියනවා. දැන් කකුල් දෙකේ තෙල් ටිකුත් ගාගත්තා. තෙල් ටිකුත් ගාගෙන ඊට පස්සේ කියනවා දැන් මේ තෙල් ටික දුන්නේ ආචාර්යන් වහන්සේනේ. එනිසා ආචාර්යන් වහන්සේට ස්වාමීනි මේ තෙල් ටික මම එහෙනම් තියන්නම් කියලා කියන්නේ. එතකොට ඉතින් ඇදුරු හිමියෝ ඇවිල්ලා කරලා ආයෙනම් මට දෙන්න කියලා කිව්වොත් උන්වහන්සේ දුන්නට කමක් නැහැ කියලා කියනවා. ඉතින් බලන්න මේ හැම තැනකදීම කමඨහනක් ගන්න එන යෝගාවචරයන් වහන්සේ කොයි තරම් ගෞරව සම්ප්‍රයුක්තක මේ කමඨහන අරගත යුතුයිද කියන කාරණේ මේ වගේ තැන්වලදී අපිට ප්‍රකට වෙනවා. ඊට පස්සේ කියනවා ඊට පස්සේ කියනවා දැන් ඔන්න ගියා. දැන් ආචාර්යන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා ඉවරලා දැන් ඉතින් පාවල තෙල් ගාගෙන ඒ මේ කරගෙන ඊට පස්සේ දැන් ගිය ගාම අපි කියනවා මට එහෙනම් කමටහන් දෙන්න කියලා. ද එහෙම කියන්නේ. දැන් අපි ගියා ගිහිල්ලා ඉවරලා ආචාර්යන් වහන්සේට ඉතින් වන්දනාමාන කරා පාදෝවණේ කරගන්න කිව්වා. එතන පාදෝවණේ කරගත්තා. තෙල් ගෙනල්ලා දුන්නා. තෙල් ටිකක් ගෑවා. කරලා ඉවර වෙලා ඉතින් ටිකක් පිළිසඳර කතාව කියදෙනවා. හැබැයි කියනවා මේ ආපදවසම මට අනේ ස්වාමීනි භාවනා කමටහනක් මම අහගන්න ආවේ. ඒ නිසා මට භාවනා කමටහනක් කියලා දෙන්න කියලා ඉල්ලන්න එපා කියලා කියනවා. ඒ නිසා කියනවා දෙවන දවසේ ඉඳලා දෙවන දවසේ ඉඳලා දැන් තාම කමටහන් කතාවක් කිව්වෙවත් නැහැ. දැන් ආව ආගන්තුකෙක් විදිහට මේ සේනාසනෙට ආපු එක විතරයි සිද්ධ වුනේ. දැන් ඉන්න දවසක්. දෙවෙනි දවසේ ඉඳලා අහන්න කියලා කියන හොයලා බලන්න කියන මේ ඇදුරුයිමියන්ට ප්‍රකෘති උපස්ථායක කෙනෙක් ඉන්නවද කියලා. ප්‍රකෘති උපස්ථාය කෙනෙක් ඉන්නවද කියලා බලන්න කියනවා. ප්‍රකෘති උපස්ථාය කෙනෙක් ඉන්නවා නම් ආන්න ඒ ප්‍රකෘති උපස්ථාය කෙනා ගාවට ගිහිල්ලා ඔහුගෙන් ඉල්ල ගන්න කියලා කියනවා ආචාර්යයන් වහන්සේට කරන්න මොකක් හරි වතක් පිළිවෙතක්. ආචාර්යයන් වහන්සේට කරන්න මොකක් හරි වතක් පිළිවෙතක් ඉල්ල ගන්න කියලා කියනවා. හැබැයි මේ ප්‍රකෘති උපස්ථායක භික්ෂුන් වහන්සේ දෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා අනේ නෑ ස්වාමීනි මම මේ වත කරන්නම් ඔබ වහන්සේ වෙන මොකක් හරි එකක් බලා ගන්න කියලා. ඉතින් එහෙම වුණා. එහෙමනම් අපිට කියනවා ආචාර්යන් වහන්සේට වතක් පිළිවෙතක් කරන්න ඉඩක් ලැබෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉඳලා ඒ ලැබෙන ඉඩේදී වතක් පිළිවෙතක් කරගන්න කියලා කියනවා. දැන් මේ කාරණේ ඉතින් මේ වත් පිළිවෙත් ආදී කිරීම කියන එක ඇත්තටම ගිහි පිරිසකත් වැදගත්. දැන් සමහර වෙලාවට සමහර කෙනෙකුට අවශ්‍ය වෙනවා ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා වතක් පිළිවෙතක් මේ කමටහනක් අරගන්න. ඒතර යනවා කමටහනක් දෙන්න පුළුවන් සුදුසු ස්වාමීන් වහන්සේ කෙනෙක් හොයාගෙන යනවා. දැන් ගිහිල්ලා වරලා ගිය ගමම්ම ගි ස්වාමීන් වහන්සේට වන්දනා කළා ස්වාමීනි මං ආවේ කමටහනක් කියලා ගන්න මට කමටහනක් කියලා දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒතර ඒක ඒක එච්චරම සුදුසු වෙන්නේ නැහැ. එහෙම කරන්න සුදුසු වෙන්නේ නැහැ එච්චරම. අපි ගිහිල්ලා වරලා යම්කිසි පොඩි හරි වප්පිලිවෙත් ආදියක් කරගන්න ඕනේ. ඒකට ගිහියයි වුණත් එහෙමයි. ගිහියට උනොත් දැන් ගිහියට මේක නතර වෙලා ආචාර්යවත උපාධ්‍යයවත කරන්න බැහැ. හැබැයි අපි හිතමු ගිහි කෙනෙක් ගියා කමටහනක් ගන්න යම්කිසි විහාරස්ථානයකට කියලා. යම් කිසි විහාරස්ථානයකට ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණ ගෙහින්න ගියා. ගිහිලා කමටහන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් චුට්ටක් කලින් ගිහිල්ලා ඒ කමටහන දෙන ආචාර්යන් වහන්සේගේ කුටිය වටේට ටිකක් ඇමදලා දීලා, මිදුල ඇමදලා දීලා. මේ වාගේ යම් කිසි දෙයක් එහෙම නැත්නම් බෝධිමළුවට ගිහිල්ලා වල ටිකක් පත්පිලිවෙත් ටිකක් කරලා. ඒතර මේ විදිහට යම් කිසි විදිහකට අර ආචාර්යන් වහන්සේ සමන්ත සමන් එක්ක ගෞරව සම්ප්‍රයුක්තව හැසිරෙන පුද්ගලයෙක් බවට තමයි පත් කරගන්නේ. ඒ නිසා ගිය වෙලාවෙම ගිය දවසේම කමටහනක් මට දෙන්න කියලා ඉල්ලන්නේ නැතු අපිට කියනවා ගිහිල්ලා ආචාර්යන් වහන්සේ මුණ ගැහෙන්න. ආචාර්යන් වහන්සේගෙන් මුණ ගැහිලා උන්වහන්සේට යම්කිසි වතක් පිළිවෙතක් කරන්න. යම්කිසි වතක් පිළිවෙතක් කරන්න කියලා කියනවා. ඒ නිසා ඉල්ලගෙන හරි වතක් පිළිවෙතක් කරන්න දුන්න නැත්නම් ඉඩක් ලැබෙන වෙලාවට වතක් පිළිවෙතක් කරන්න කියලා කියනවා. ඉතින් වත් පිළිවෙත් කරන ආකාරයත් අපිට දීර්ඝ දීර්ඝ වෙන විදිහට යම්කිසි විදිහකට පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් අපි වත් පිළිවෙත් කරන ආකාරයන් සම්පූර්ණයෙන් මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මෙතන දක්වලා තියෙන ඊටාම කුඩා කරුණු දෙකක් විතරක් කියන්න. ඉතින් අපිට කියනවා මෙතනදී මහවග්ගපාලි චුල්ලවග්ගපාලි වල භික්ෂුන් වහන්සේලා තමන්ගේ ගුරු ස්වාමින් වහන්සේට ආචාර්යයන් වහන්සේට වත් පිළිවෙත් කරපුවා කළ වත් පිළිවෙත් කළ යුතු ආකාරය පැහැදිලි කරලා තියෙනවා. එතකන අන්තේ වාසිකේන වික්කවේ ආචාර්යයන්හි සම්මාවත්තබ්බම්. මහණෙනි අන්තේවාසික භික්ෂුවක් ආචාර්යන් වහන්සේ කෙරෙහි මනාව පත්පිළිවෙත් කරන්න. තත්‍රායන් සම්මාවත්තන. ඒ මනාව පත්පිළිවෙත් කරන මෙන්න මෙහෙමයි කියලා ඔන්න පැහැදිලි කරන කාලස්සේ උට්ටාය උපාහනාවෝ මුංචිත්වා ඒක ඒකං සං උත්තරාසංගං කත්වා කරිත්වා දන්ත කන්දා තබ්බං මුකෝද කන්දා තබ්බං ආසනම් පඤ්ඤාපේ තබ්බං සචේ යාගු හෝති වාජනන් දෝවිත්වා යාගු පනාපේ තබ්බා මේ යනාදී විදිහට පිළිවෙලට තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේට කරන්න ඕනේ වත් පිළිවෙත් ටික කියලා දෙන්න. මෙන්න මේ වත්පිළ ඔක්කොම මේ කමටහන් ගන්න දෙන යෝගාවචරය තමන්ගේ මේ ආචාර්යයන් වහන්සේට කරන්න කියලා කියනවා. ඒ කරන අතරතුරේදී කරන්න ඕනේ ආකාරයන් පිළිබඳව කෙටි අපිට පැහැදිලි දෙකක් පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් මුකෝදකම් දාතබ්බං මොකක් දන්තකත්තන් දාතබ්බන් මුකෝදකන් දාතබ්බන් ආසනම් පඤ්ඤාපෙත්තබ්බන් යනාදී වශයෙන් තමයි අපිට වත් පිළිවෙත් ටික පටන් ගන්න. ඒ නිසා අපිට කියන්නේ ආචාර්යයන් වහන්සේට උදේම දැහැට දඬු පිළිගන්නත්. ඒතර දැහැට දඬු පිළිගන්නකොට දැහැට දඬු වල තියෙනවා ප්‍රමාණ. සමහර ලාවට තියෙනවා කුඩා ප්‍රමාණය. කුඩා ප්‍රමාණය වුණාම ඒක ඉතින් ඒත් අඟල් 6ක්වත් අඩු කරන දික් වෙන්න ඕනේ. ඊට වඩා අඟල් 6ක් කියලා කියන්නේ අපේ ඇඟිලි වලින් අඟල් 6ක්. ඇඟිලි 6ක් ප්‍රමාණ මහසක්වත් තියෙන්න ඕනේ. ඊටත් වඩා කුඩා දැහැටි දඬු පාවිච්චි කරන එක කැප වෙන්නේ නැහැ. ඒ නිසා දැහැටි දඬු තියෙනවා කුඩා ප්‍රමාණයේ තියෙනවා මධ්‍යම ප්‍රමාණයේ තියෙනවා ඊට වඩා මහත් ප්‍රමාණවල තියෙනවා. ඒ නිසා කියනවා මේ දැහැටි දඬු එලවනකොට පළවෙනි දවසේ කුඩා එකයි මධ්‍යම එකයි මහත් එකයි කියන තුන් ආකාරයේ දැහැටි දඬු තුනක්ම තියන්න කියලා කියනවා. ඒ වගේම මොදෝනා පැන් කියලා කියවහම මෝදෝනා පැන්, නහන පැන් මේ ආදී තියෙනකොට අපිට කියනවා සීතල පැනුත් තියන්න, උෂ්ණ පැනුත් තියන්න දෙකම තියන්න කියලා කියනවා. මේ නිසා අපි ආචාර්යන් වහන්සේට දැහැටි දඩු තියෙනකොට මේ තුන් ආකාරයෙන්ම තියෙනවා. පැන් තියෙනකොට සිසිල් පැන්, උණු පැන් දෙකම තියෙනවා. මෙහෙම තියලා බලනවා දවස් තුනක් විතර ආචාර්යන් වහන්සේ මොකද්ද පරිභෝග කරන්නේ කියලා. අපි දකිනවා නම් දැහැටි දඬුවල මධ්‍යම මත් ප්‍රමාණයේ දැහැටි දඬුව තමයි හැමදාම පාවිච්චි කරේ කියලා. මනම් එතන ඉඳලා මේ මධ්‍යම ප්‍රමාණයේ දැහැටි දඩු විතරක් තිබ්බට කමන්නේ එහෙමත් නැත්නම් එහෙමත් නැත්නම් යම් කිසි විදිහකට උණුදිය තමයි මේ ආචාර්යන් වහන්සේ නිරන්තරයෙන් පරිහරණය කරන්නේ නම් දවස් 3ක් බලලා තුන්වෙනි දවසේ ඉඳලා උණුදිය විතරක් පිළියෙල කරලා තිබ්බට කමන්නේ තේ සමහර වෙලාවට සමහර ආචාර්යන් වහන්සේ කෙනෙක් ඉන්න පුළුවන් ඉතින් පිළිවෙලක් නැහැ. ඔය කොහොම හරි කමක් නැහැ. මොකක් හරි තියෙන එකකින් පාවිච්චි කරනවා. ඒ වගේ වෙලාවට අපිට කියනවා යම් තමන්ට ලැබෙන ලැබෙන විදිහට ලැබෙන උණු පෑන් ලැබෙනවා නම් උණු පෑන් දෙන්න පුළුවන්. ඇල් පෑන් විතර නම් ඇල් පෑන් දෙන්න පුළුවන්. මේ විදිහට වත් පිළිවෙත් කරන්න කියලා. මෙහෙම වත් පිළිවෙත් කරලා ඊළඟට ඔන්න කොහොමද කමටහනක් ඉල්ලන්නේ? දැන් හැමදාම හවසට ගිහිල්ලා ආචාර්යන් වහන්සේ වන්දනා කරනවා. හැමදාම හවසට ගිහිල්ලා උන්වහන්සේ වන්දනා කරනකොට එතනදී සමහර වෙලාවට කියන්න පුළුවන් දැන් හවසට ඇවිල්ලා වන්දනාමාන කරාම ගුරු ස්වාමීන් වහන්සේ එතනදී මේ මොකටද ආවේ ආදී කියලා අහන්න තු හා හොඳයි යන්න කියලා පිටත් කරනවා. හා හොඳයි යන්න කියලා පිටත් කරාම එහෙම යන්න කියලා කිව්වොත් එහෙම ඒ වෙලාවට ප්‍රශ්න අහහා ඉන්න එපා කමටහන් ගැන අහහා ඉන්න එපා තමන්ගේ කුටිය සේනාසන මෙතන යන්න. මේ යන්න කියලා කියන්නේ මේ ඉන්න තැනින් අපි තුන් භාවනා ශාලාවේ ඉඳලා තමයි කුටියට යන්න කියලා කියන්නේ. ඒතට ඒ නිසා යම් කිසි ආකාරයකින් අපිට මේ කමටහනක් ගන්න ගියාම ඒ කමටහනක් ගන්න යන කෙනා හවසට ගුරුවරයා වන්දනාමාන කරාම ගුරුවරයා මොකටද ආවේ කියන ප්‍රශ්නේ අහන්න නැත්තා ටික දවසක් යනකම් අපිට කියනවා ටික දවසක් යනකම් අපිට තියෙනවා ප්‍රශ්න අහන්න නැතුව තමන්ගේ සේනාසයට කියලා විවේක ගන්න. ඒතර හැමදාම හවසට යනවා හැබැයි වන්දනා කරන්න ගියාම ස්වාමීන් වහන්සේ කියනවා හා හොඳයි එහෙනම් වඩින්නකෝ අද කියලා කියනවා. එතකොට අපි යන්නේ නැහැ ඊට වඩා ප්‍රශ්න අහන්න. හැබැයි කවදාකවත් ආවේ මොකටද කියලා අහන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා ඉන්නවා අපි කමටහන් ගන්න කෙනත් ඉතින් මේ සේනාසනට ගිහිල්ලා ඉන්නවා මොකටද මේ ආවේ කියලාවත් අහන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවත් කියනවා දවස් 10ක් හෝ 15ක් බලලා ඒ තමන්ගේ තවදුරටත් තමන්ගෙන් අහන්නෙම නැත්තම් මොකටද ආවේ කියලා එතනදි කියනවා අපිට කියන දවස් 10ක් 15ක් වාගේ බලලා අවසර අරගෙන තමන් ආපු පැමිණි කාරණය පැහැදිලි කරන්න කියලා කියනවා. ඒතර අවසර අරගෙන. එහෙම නැතු අපි දැන් වැඩිහිටි කෙනකින් ආචාර්යයන් වහන්සේ කෙනෙක්ට අපි කරුණාකාරණා කියන්න වත් පිළිවෙත් ආදී කරන්න මේ දේවල් වලට යද්දී අපි යම්කිසි විදිහකට උන්වහන්සේ ගෞරවයෙන් අපි අසුරු කරන්න ඕනේ. දැන් උන්වහන්සේගෙන් අපි අපි ආවේ ඇයි කියලා අහන්න නැතුව අපි අහලා වෙර වෙලා අපි මෙන්න මේකට යාවේ කියලා කියනවනම් අපි උන්වහන්සේගෙන් අහන්න අවසරයක් අරගෙන ඉන්නේ. ඒතර හවස වන්දනා වේලාවට එකතු වුණාම අපිටම දැන් දවස් 15ක් 20ක් ගියා තාම අහන බවක් නැහැ අපි මේ මොකටද මේවා කරන්න කියලා. ඒ නිසා අන්න ගිහිල්ලවර වෙලා අහන්න පුළුවන්. එතනදී ඒ ගිහිල්ලා අහනකොට අපිට කියනවා අවසරයක් අරගෙන ඉන්න කියලා. ඉතින් සමහර වෙලාවට යන්න සුදුසු නැති කාලයක වුණත් කමන්නේ අපිට කියනවා ගිහිල්ලවර වෙලා ආචාර්යන් වහන්සේ මුණ ගැහෙන්න කියලා. ආචාර්යන් වහන්සේ ඇහුවොත් එහෙම ඇයි ආවේ කියලා අන්න එතනදී අපි ආපු කාරණේ කියන්න පුළුවන් කියලා කියනවා. එහෙම නැතුව ආචාර්යන් වහන්සේ අපිට කියනවා නම් ඉතින් අපි මෙන්න මේ කාරණේටයි මේ ආවේ කියලා. ඒතර ආචාර්යන් වහන්සේ අපිට කිව්වොත් එහෙම එහෙනම් ඇවැත්නේ අද වෙලාවක් නෑ ඔබ වහන්සේට කමටහන් දෙන්න. අපි හෙට දෙන්නම් අනිද්ද දෙන්නම් කියලා යම් කිසි විදිහකට ප්‍රකාශ කරනවා නම් ඒ කියන දෙයට අවනත වෙලා අපි උදේම යන්න කියලා කියනවා. හැබැයි ඉතින් උදෙන් එන්න කියලා කිව්වට සමහර භික්ෂුන් වහන්සේලා තියෙන්න පුළුවන් යම් යම් ආබාධ තියෙන්න පුළුවන්. උදේ පාන්දර නැගිට්ටහම මේ කුසේ කුසගින්න වැඩි වෙලා පිත්ත ආබාධය ඇති වෙනවා. දැවෙනවා. ගෑස්ට්‍රික් අමාරු ඇති වෙනවා. ඒතර මේ වගේ දේවල් ඇති වුනහම අපිට ගිහිල්ලා කමටහනක් අරගෙන ඒක මානසිකාර කරගන්නවා කියන එක අපහසුයි. ඒ නිසා අර ඒ වගේ වෙලාවට අපිට කියනවා සප්පාය වෙලාවක් අහගන්න කියලා. ඒ සප්පාය වෙලාවක් අහගෙන අන්න ඒ වෙලාවට ගිහිල්ලා මනස්කාර කරන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට තමයි අපිට කියන්නේ කමටහනක් ඉල්ලගන්න යන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ නිසා හැම වෙලාවකම යන්නේ නැතුව යම් කිසි සප්පාය වෙලාවක ගිහිල්ලා කමටහනක් ඉල්ලගෙන භාවනාව වඩන්න ආරම්භ එතනින් තමයි අපිට මේ කම්මට්ටාන 10ක කල්යාණ මිත්‍ර කෙනෙක් වෙත එළඹෙන ආකාරයේ අවසන් වෙන්නේ. එනිසා කියනවා අයං කම්මට්ටාන 10කං කල්යාණ මිත්‍රං උපසංකමිත්වාදී ප්‍රවිත්තාරෝ. මෙන්න මේ විදිහටයි කල්යාණ මිත්‍රං උපසංකමිත්වා කියලා කියපු තැන විස්තරය දැනගන්න පුළුවන් එකයි කියලා. ඒ විදිහට අපි කමටහන් දෙන ගුරුවරයෙක් ගාවට ගියාම එතනින් එහාට අපිට තියෙන්නේ චරිතානුකූල කමටහනක් තෝරා ගන්න එක. ඉතින් ඒක කමටහන් දෙන ගුරුවරයාටයි බාර කාර්යය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව චර්යානුකූලව කොහොමද කමටහනක් තෝරගන්නේ කියන කාරණය අපිට මෙතනින් ඉදිරියට විශේෂ මාර්ගය පැහැදිලි කරනවා. ඉතින් අද අපේ කාල වේලාව අවසන් වෙන නිසා අපි ඊළඟ වැඩසටහනේ බලාපොරොත්තු වෙනවා කොහොමද තමන්ගේ චරිතයේ සුදුසු කමටහනක් තෝරා ගැනීම සිදු කරන්නේ කියලා. ඉතින් ඒත් සමගින් අපි අද දවසේ අපි බලාපොරොත්තු වෙච්චි දේශන පැහැදිලි කිරීම අපි අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පැහැදිලි කරපු කරුණු කාරණා සම්බන්ධයෙන් යම් ආකාරයක මොනවා හරි අපිට තව පිරිසිදු කරගත යමක් තියෙනවා නම් කරුණු කාරණා નિරවුල් කරගත යුතු දෙයක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න අවකාශයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේකටම සම්බන්ධ නැතුණා ස්වාමීන් වහන්සේ තේරවාදයේ කියන එක පොඩ්ඩක් අර්ථ දක්වන්න පුළුවන් ද මහා තේරවරුන්ගෙන් එහෙනම් මේ වාශිත්‍යන්ත කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීනි. අපිට ඇත්තටම තේරවාද කියන වචනේ පැහැදිලි කරනකොට තේරවාද කියන වචනය අපිට පැහැදිලි කරන්න ඒකේ පද විග්‍රහය තියෙන්නේ තෙරුන් වහන්සේලාගේ වාදයේ තේරවාදය කියලා තමයි. හැබැයි තෙරුන් වහන්සේලාගේ වාදයේ තේරවාදය කියන කාරණේ අපි පැහැදිලි කරගන්න ඕනේ. කොහොමද මොකක්ද මේ තෙරුන් වහන්සේගේ වාදය වෙන්නේ කියලා. අපිට අතරම පෙළ දේශනා අතර මේ තේරවාදය කියන වචනේ අපිට මොන ගැහෙන තැන් බොහොම අඩුයි. පෙළ දේශනාවල තේරවාදී කියන වචනේ අපිට මොන ගැහෙන්නේ මහවග්ගපාලී යම් තැනක අපිට මොන ගැහෙන ඔය ආලාර කාලාම උද්දතරාම් පුත්ත ආදී ආචාර්යන් වහන්සේලා ගැන කරුණු කියන තැනකදී තේරවාද කියන වචනේ අපිට මොන ගැහෙනවා. ඒ නිසා අපිට මේ පෙරදේශනාවක් දිහා බලලා තේරවාදී කියන්නේ මෙන්න මේකයි කියලා පැහැදිලි කරන්න බෑ. තේරවාදය කියලා කියන්නේ මොකක්ද? ඒ නිසා මෙතනදී මේ තෙරවරුන්ගේ වාදය කියන වචනෙන් අදහස් කරන්නේ මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා 500 නමක් විසින් පළවෙනි ධර්ම සංගායනාවෙන් සංගායනා කරපු දේ අන්න තෙරුන් වහන්සේලා විසින් මහතෙරුන් වහන්සේලා විසින් කරපු නිසා ඒක තේරවාදී කියලා හැඳින්නේ. එතකොට පළවෙනි ධර්ම සංගායනාව කරන්න එකතු වෙන්නේ බුදුරජාන් වහන්සේගේ සමීප ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී කොට ඇති ඒ වගේම ආනන්ද මහරහතන් වහන්සේ විශේෂයෙන් මේ ආදී කොට ඇති ප්‍රබින්න ප්‍රතිසම්බිදා પ્રાપ્ત ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලා 500 නමක් තමයි පළවෙනි ධර්ම සංගායනාවට එකතු වෙන්නේ. ඒ නිසා උන්වහන්සේලා ඒ කාලේ හිටපු සියලු සංඝයා අතර ස්ථවිර භාවයට පත්වෙච්ච අය. මෙන්න මේ ස්ථවිර භාවයට පත්වෙච්ච අය නිසා මේ අයගේ පළවෙනි ධර්ම සංගායනාවේදී කරපු පැහැදිලි කිරීම තේරවාදය කියලා කියන්න තියෙනවා. ඒ නිසා දෙවෙනි ධර්ම සංගායනාව පවත්වන වෙලාවේදී වජ්ජී පුත්‍රක භික්ෂුන් වහන්සේලා දසාකට වස්තුවක් ඉදිරිපත් කරලා ඒ පිරිස මේ අපේ පිරිසිදු තේරවාදය දරාගෙන ආපු අර පළවෙනි ධර්ම සංගායනාවේ ඉඳලා අර්ථ විනිශ්චයන් දරාගෙන ආපු පිරිසෙන් වෙනස් වුණා. වෙනස් වෙච්ච නිසා අන්න ඒ අය මහා සාංඝික ආදී වෙනත් කුල බවට පත් වෙනත් නිකායන් බවට පත් වෙනවා. ඒවටත් කියන නිකායාන්තරිකයි කියලා. එතකොට මේ තේරවාදය කියලා ඉතුරු වුණේ එහෙනම් පළවෙනි ධර්ම සංගායනාවේ ඉඳලා ආපු පිරිසිදු අර්ථ විනිශ්චයන් දරාගෙන ආපු පිරිස. ඊට පස්සේ මේ පිරිසුත් නොඑක් නොඑක් විදිහට මේ පිරිසිදුම අර්ථ විනිශ්චය දරාගෙන ආපු තේරවාදය කෙනෙක් ඉතුරු වෙන්න තවත් නිකායන් විදිහට නිකායාන්තරික වෙනත් අනෙකුත් නිකායන් 17ක් දක්වා මේක ව්‍යාප්ත වෙලා ගියා. එතකොට හැබැයි අර පළවෙනි ධර්ම සංගායනාවෙන් අර්ථ විනිශ්චය පිරිසිදු දරාගෙන ආපු පිරිස ඒ පිරිස වෙනමම උදතලාව ආවා. ඒ පිරිස තමයි දෙවෙනි ධර්ම සංගායනාවේදී මේ අර්ථ විනිශ්චයන් දරාගෙන ආවේ. එතකොට තේරවාදයේ කියන එක තුල පළවෙනි ධර්ම සංගායනාවෙන් සංගායනා වෙච්ච දේත් තියෙනවා. දෙවෙනි ධර්ම සංගායනාවෙන් සංගායනා වෙච්ච දේත් තියෙනවා. ඊට පස්සේ ඒ පිරිස තමයි තුන්වෙනි ධර්ම සංගායනාවටත් එන්නේ. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාව කාලේ වෙනකොට එක්තරා විදිහකට මේ අන්‍ය ලබ්ධිකයන් අන්‍ය තීර්ථකයන් බහුල වීම නිසා ඉතින් මේ කාලේ වෙනකොට මේ චතුර්විධ බෞද්ධ සම්ප්‍රදායන් ආදී දේවලුත් ඇති වෙනවා මේ අනෙකුත් විඥානවාද මේ ආදී දේවලුත් මේ කාලේ සමකාලීනව තමයි ටිකක් සමහර වෙලාවට ඊට පස්සේ ඇති වෙච්ච ඒවාත් තියෙනවා මේ මේ කාලෙදි ඇති වෙන්නේ එතකොට තුන්වෙනි කර්ම සංගායනාවේදී කරන්නේ අර අන්‍ය ලබ්ධික අය පිරිසිදු කරන ඒ අන්‍ය ලබ්ධික අයගෙන් අපේ මේ තේරවාදී පිරිසිදු කරගත්ත එක. එතනදිත් තේරවාදී කියන්නේ ඒ නිසා පළවෙනි ධර්ම සංගායනාවෙනුත් සංගායනා වෙලා දෙවෙනි ධර්ම සංගායනාවෙනුත් සංගායනා වෙලා ආපු පිරිසිදු අර්ථ විනිශ්චයන් ටික. ඒතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සහ ඒ බුද්ධ වචනය පිළිබඳ ඒ බුද්ධ වචනයම අර්ථ විනිශ්චය කරපු ආකාරයන් වල බුදුරජාණන් වහන්සේගෙම පැවතගෙන ආපු පිරිසිදු අර්ථ විනිශ්චය. ඒතර මේ අර්ථ විනිශ්චය ටික තුන්වෙනි ධර්ම සංගායනාවෙන් සංගායනා වෙනවා. ඒ නිසා තුන්වෙනි ධර්ම සංගායනාවෙන් සංගායනා වෙච්ච ත්‍රිපිටකය තේරවාදී. ඒ නිසා එන් තුන්වෙනි ධර්ම සංගායනාවෙන් සංගායනා නොවිච්ච යමක් තියෙනවා නම් තමයි ඒක තේරවාදයට වඩා පටහැනි. එතකොට එහෙමනම් තේරවාදය කියලා කිව්වහම පළවෙනි ධර්ම සංගායනාවෙන් සංගායනා වෙලා දෙවෙනි ධර්ම සංගායන සංගායනා වෙලා තුන්වෙනි ධර්ම සංගායන සංගායනා වෙච්ච දෙයක් තමයි තේරවාදී කියන්නේ. ඊළඟට ඒ තේරවාදය තමයි මිහිඳු මහරහතන් වහන්සේලා අපිටත් අරගෙන ඉන්නේ. ඒතර මිහිඳු මහරහතන් වහන්සේලා අපිටත් අරගෙන ඉන්නේ. එහෙනම් අර පළවෙනි ධර්ම සංගායනාවෙන් සංගායනා වෙච්ච දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනා වලින් සංගායනා වෙච්ච බුදුරජාණන් වහන්සේගේ පිරිසිදුම බුද්ධ දේශනාව සහ ඒ බුද්ධ දේශනාව පිළිබඳව සම්යුක්තාරී මහරහතන් වහන්සේලා විසින් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනාව ඇසුරෙන් පවත්වාගෙන ආපු අර්ථ විනිශ්චයන් ටික සමුදාය. මේ සමුදාය තමයි පළවෙනි ධර්ම සංගායනා දෙවෙනි එක තුන්වෙනි එක විදියට සංගායනා වුණේ. එහෙනම් ඒ ටික තමයි අපිට ලංකාවටත් මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආවේ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේත් ගෙනාවේ තේරවාදී. ඒ නිසා ඒ මිහිඳු මහරහතන් වහන්සේත් ගෙනාපු තේරවාදයේ තමයි ඊට පස්සේ අනුරාධපුර මහා විහාරය තුල මුල් බැසගත්තේ. අනුරාධපුර මහා විහාරය තුළ මුල් බැසගන්නේ මෙන්න මේ තේරවාදය. ඊට පස්සේ අබේගිරිය බිහි වෙනකොටත් අබේගිරියටත් ඒ වෙලාවේ තේරවාදය තමයි යන්නේ. හැබැයි අබේගිරිය තේරවාදය කියලා කියන එකට වඩා තේරවාදයට වඩා අර තේරවාදයෙන් පරිබාහිර අනෙකුත් නියම් යම් නිකායාන්ත්‍රික මතවාද අබේගිරියට එකතු වෙනවා. හැබැයි මහා විහාරය කියන එක තේරවාදී විනිශ්චයන් තුළ පිරිසිදුව තියෙනවා. ඒ නිසා මහා විහාරයේ මහතෙරුන් වහන්සේලා මේ ත්‍රිපිටකය මහාට කතා ආදී අර්ථ විනිශ්චයන් ටික අටුවාවන් වල සංග්‍රහ කරනකොට ත්‍රිපිටකය පෙළදේශනාව සංග්‍රහ කරනකොට මේ තේරවාදය තමයි සංග්‍රහ කරන්නේ. ඒ නිසා බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මේ අර්ථ කතාවන් pāli භාෂාවට පරිවර්තනය කිරීමේදී උන්වහන්සේ මහා විහාරයේ මහරහතන් වහන්සේලාගේ දරාගෙන ආපු මතවාදයන් ටික තමයි උන්වහන්සේ පැහැදිලි කරන්න තියෙන්නේ. උන්වහන්සේ ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒ නිසා බුදුගෝසාචාර්යන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ මේ කරපු අර්ථකථා රචනය කියලා කියන්නේ එක්තරා විදිහකට ඒක අනිවාර්යයෙන්ම තේරවාදී. ඒ නිසා අපේ අටකතා තුල දක්නට ලැබෙන්නෙම තේරවාදී. වෙන මොකවත් නෙවෙයි. අටකතා තුල තියෙන්නෙම ඒකාන්තයෙන්ම තේරවාදීම තමයි. වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒ නිසා දැන් විසුද්ධි මාර්ගය කියලා කියන්නේ අපේ තේරවාදේ. විසුද්ධි මාර්ගය තුල අපිට දක්නට ලැබෙන තේරවාදේ. ඒ වගේම සෙසු අනෙකුත් හැම සියලු අර්ථ කතා තුළ අපට දක්නට ලැබෙන තේරවාදය. ඒතර මේ හැම තැනකම තියෙන තේරවාදය. ඒතර ඒ නිසායි අපිට ඇතරම හරි ලස්සන්ට ඔක සමන්තපාසාదికා විනයත් කතාවේදී බුදුගොස ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරනවා මේ අපේ මහා විහාරයේ හිටපු ස්වාමීන් වහන්සේලා කොයිතරම් මේ අර්ථ විනිශ්චයන් පිළිබඳව කෞශල්‍යතාවයේ තිබුණද උන්වහන්සේලා කොයිතරම් දුරට මේ අර්ථ විනිශ්චයන් දැක්වීමට දක්ෂ වුණාද? උන්වහන්සේලා කොයිතරම් මේ තේරවාදය කියන එක දරාගෙන ආවද කියන එක අපිට සමන්තපාසාදිකාවේ අට කතාවේ මුල තියෙන ගාථා ටිකෙන් හරි ලස්සනට පැහැදිලි කරනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා එක ගාථාවකදී මේ මහා විහාරයේ හිටපු ස්වාමින්වහන්සේලා උන්වහන්සේලා මේක දරාගෙන ආවේ සහ බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ අට කතාවන් ටික රචනය රචනා කරන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි නිස්සාය පුබ්බා චර්යානුභවම් කියලා කියලා. පූර්වාචාර්යයන් වහන්සේලාගේ ආනුභවයෙන් තමයි මම මේ අටකතා ටික කියන්නේ. අටකතා රචනය කරන්නේ. මතොන් මගේ තියෙන මතයක් නෙවෙයි පුබ්බාචා පූර්වාචාර්යයන් වහන්සේලාගේ ආනුභවයේ නිසාවෙන් ඒ ආනුභවයේ ඇසුරු කරගෙන තමයි කියන්නේ. ඒ පූර්වාචාර්යයන් වහන්සේලා කියන්නේ කවුද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් පැවතගෙන ආපු ආචාර්ය පරම්පරාව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ මේ ආදී පළවෙනි ධර්ම සංගායනාව රචනා කරනකොට පළවෙනි ධර්ම පළවෙනි ධර්ම සංගායනාව පවත්වනකොට ඒ පළවෙනි ධර්ම සංගායනාවේදී මූලිකත්වයේ ගත්තු තෙරවරුන්ගේ පටන් අද දක්වා තේරවාදයේ පිරිසිදුව පවත්වාගෙන ආපු තෙරුන් වහන්සේලා ටික තමයි මෙතනදි මේ පූර්වාචාරයන් කියලා කියන්නේ. ඒතර මහා විහාරයේ ඒ කාලේ හිටපු මහතෙරුන් වහන්සේලා අන්නරකෙන් තේරවාදයේ පවත්වාගෙන ආපු අඛණ්ඩ ආචාර්යයන් වහන්සේලා වුණා. උන්වහන්සේලා පිළිබඳව වර්ණනා කරන බුදු සාචාර්යයන් වහන්සේ හරි ලස්සනට කාමංච පුබ්බාචරියාස දේහි ඥානම්බු නිද්දෝත මලාස වේහි විසුද්ධ විච්ඡා පටිසම්බිදේහි සද්ධම්ම සංවන්නනතෝ විදේහි. සල්ලේ කීනෝ සුලභූපමේහි මහා විහාරස්ස දජූපමේහි සංවන්නිතෝ යං විනයෝනයේහි චිත්තේ සම්බුද්ධ වරණ්ඩේ කියලා මේ විදිහට හරි ලස්සනට පැහැදිලි කරනවා මේ අපි ආචාර්ය පරම්පරාවේ ආචාර්යන් වහන්සේලාගේ අනුභවයේ කොයිතරම්ද කියන කාරණේ තාමත්ම ලස්සනට අපිට පැහැදිලි කරනවා බුදු ස්වාමීන් වහන්සේ මේ සමන්ත පාසාදිකා විනය කතාවට ආවහම. ඉතින් මේ නිසා තේරවාදය කියලා කියන්නේ ඇත්තටම පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධර්ම සංගායනාව. ගායනා වෙච්ච පිරිසිදුම බුද්ධ වචනය, ඒ පිරිසිදුම බුද්ධ වචනය පිළිබඳව ප්‍රකීර්ණක ධර්ම දේශනාව වන ඒ ප්‍රකීර්ණක ධර්ම දේශනාව ඇසුරෙන් වන අර්ථ විනිශ්චයන් සමුදාය තමයි තේරවාදී කියලා කියන්නේ. වෙන මොකවත් නෙවෙයි තේරවාදී. ඒ නිසා අපිට ඇත්තටම නිවන් මාර්ගය පැහැදිලි කරගන්නවා නම් තේරවාදයේ හැරෙන්න වෙන කිසිම ක්‍රමයකට නිවන් මාර්ගය පැහැදිලි කරන්න හැකියාවක් ඇත්තේ නැහැ කියන එකයි මම බොහෝම අසංහීරව ප්‍රකාශ කරන්නේ. කිසිම ආකාරයකට තේරවාදයේ හැරෙන්න වෙනත් ක්‍රමයකට නම් මේ අපිට නිවන් මාර්ගය කියන එක පැහැදිලි කරන්න බෑ. ඒ නිසා එහෙම කරනවා නම් අපි මහායානයත් පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මහා සාංගිකයත් පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ. මේ ආදී විඥානවාදය, එතකොට ශූන්‍යතාවාදය මේ හැම කෙනෙක් දෙයක්ම එහෙනම් අපි පිළිගන්න කට්ටිය වෙන්න වෙනවා. ඒ නිසා අපි අපිට තියෙන එකම දේ නිවන් මාර්ගය පැහැදිලි කරන්න තේරවාදී විතරයි තේරවාදී කියන්නේ නිසා සංගායනා තුනෙන්ම සංගායනා වෙච්ච බුද්ධ වචනය කියන එක තමයි අපේ අදහස. ඉතින් මෙතනදී තව වචනයක් මම දැන් මේ අපි මේ එළඹිච්ච කතා බහ නිසා පැහැදිලි කරන්න කැමති මේ තේරවාද කියන තැනත් එක්කම අපිට පැහැදිලි කරගන්න ඕන තවත් දෙයක් තමයි මේ ආචාර්යවාද කියලා කියන එක. දැන් එහෙමත් එකක් තියෙනවා අපිට තියෙනවා සුත්ත, සුත්තානුලෝම, ආචාර්යවාද, අත්නෝමත කියලා කරුණු හතරක් ගැන අපිට කතා කරනවා. චතුර්විධ විනය විනිශ්චයක් පිළිබඳව අපි යම් කිසි අර්ථ විනිශ්චයකට එනකොට සුත්ත, සුත්තානුලෝම, ආචාර්යවාද, අත්නෝමත කියලා හතරක් ගැන කතා කරනවා. ඉතින් මෙතන මේ ආචාර්යවාද කියන තැනදී කියනවා ආචාර්යවාද කියලා කියන්නේ අට කතාවටයි කියලා කියනවා. ඒසො උතෙන්ට આવහම සමහර වෙලාවට ගැටලුවක් ඇති වෙන ගොඩක් කට්ටියන්ට. එමුනම් මේ අට කතාව කියලා කියන්නේ ආචාර්යවාදයක් කියලා. එනිසා එතනත් આવහම එනවා එහෙනම් ආචාර්යවාද කියලා කියන්නේ ආචාර්යයන් වහන්සේලා කියපු දේවල්. ආචාර්යයන් වහන්සේලා කියපු දේවල් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේවල් නෙමෙයි කියලා මේ විදිහට කියනවා. මේකත් ඇත්තටම බාගෙට තේරුම් ගත්තු බවක් තමයි මෙතන තියෙන්නේ. කියන්නේ හරියට මේක තේරුම් අරගෙන නෙමෙයි. ඒතර මෙතන මේ ආචාර්යවාද කියන වචනය මේක පැහැදිලි කරන්නේ නැහැ. ආචාර්යයන් වහන්සේලාගේ වාදය ආචාර්යවාදී කියලා. දැන් මේ ආචාර්යවාද කියන වචනය පාලියේ පැහැදිලි කරන්න පුළුවන් ඕනනම් ආචාර්යාණං වාදෝ ආචාර්යවාදෝ කියලා කියන්න පුළුවන්. ආචාර්යාණං වාදෝ ආචාරී වාදෝ කියලා මේක කිසිම තැනක අර්ථ විග්‍රහයක් කරන්නේ නැහැ. එහෙම අර්ථ විග්‍රහයක් කෙනෙකුට ඉතින් අත්නෝමතිකව හදාගන්න පුළුවන් ඕනනම්. එහෙම පාළි අපි කිව්වොත් ආචාර්යාණං වාදෝ ආචාරී වාදෝ කියලා ඒ කියන්නේ ආචාර්යයන් වහන්සේලා කියපු දේ ආචාරී වාදී කියලා. එතකොට දැන් තේරවාදී කියන එකත් තේරාණං වාදෝ තේරවාදෝ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එහෙනම් තෙරුන් වහන්සේලා කියපු දේ තමයි තේරවාදී කියලා. ආචාර්යන් වහන්සේලා කියපු දේ තමයි ආචාර්යවාදී කියලා. ඒ නිසා මේ අට කතාව කියලා කියන්නේ ආචාර්යන් වහන්සේලාගේ කීමක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි එහෙම අර්ථ විනිශ්චයක්, එහෙම අර්ථකථන පැහැදිලි කිරීමක් අපේ මේ අර්ථකථන සම්ප්‍රදාය තුළ කොහෙවත් නැහැ. එනිසා ආචාර්යාණන් වාදෝ ආචාරී වාදෝ එහෙම නැත්නම් සිංහලෙන් කියනවා ආචාර්යයන් වහන්සේලාගේ වාදය ආචාර්ය වාදයය කියලා කියන්නේ නැහැ කිසිම වෙලාවක කිසිම ටීකා ආදියක පැහැදිලි කරන්නේ ආචාර්යවාද කියලා කියන්නේ ආචාර්යයන් වහන්සේලා විසින් වර්ණනා කරපු නිසා මේක ආචාර්යවාදී කියලා කියනවා. ආචාර්යයන් වහන්සේලා වර්ණනා කරේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ආචාර්යයන් වහන්සේලා අපිට පැහැදිලි කරලා දුන්න මෙන්න මෙහෙමයි කියලා. උන්වහන්සේලා මේ පැහැදිලි කිරීම කොහොමද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනාව රැස් කරලා. බුදුරජාණන් වහන්සේගේ සමීප ශ්‍රාවකයන් වහන්සේලා දන්නවා බුදුරජාණන් වහන්සේ මේ තැනකදී මේ කාරණේ අදහස් කරන්නේ මේ විදිහටයි මේ කාර්යය ගන්න කියලා. එයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව තාම දීර්ඝ ධර්ම දේශනාවක්. නමුත් පිටකත්තරයට අතුරු කරලා තියෙන ඊටාම සුළු ප්‍රමාණයක්. ඊටාම කෙටියෙන්. ඇයි මේ සියල්ලම ග්‍රන්ථගත කරන්න ගත්තා නම් මේක මහා විශාල ග්‍රන්ථ සාගරයක්. අන්න ඒ කාරණේ බලක්වන්න මේක සංක්ෂිප්තව ඇතුළත් කරලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝ ධර්ම දේශනාව අහගෙන හිටියා මහා කාශ්‍යප මහරහතන්. අහගෙන හිටියා ආනන්ද මහරහතන්. අහගෙන හිටියා අනුරුද්ධ මහරහතන්. අහගෙන හිටියා උපාලි මහරහතන්. අහගෙන හිටියා මේ පළවෙනි ධර්ම සංගායනාවට සහ සම්බන්ධ වෙච්චි ප්‍රබින්න ප්‍රතිසම්විදා પ્રાપ્ત හැම සියලු සීනාශ්‍රමයන් සෙලා. ඒ නිසා උන්වහන්සේලා මේ සංක්ෂිප්ත අර්ථ සංක්ෂිප්ත ත්‍රිපිටකය අර්ථ වර්ණනා කරන ආකාරයක බුදුරජාණන් මේ අර්ථ වර්ණනාව මෙතනදී මේ විදිහටයි කරලා තියෙන්නේ. මේ අර්ථ වර්ණනාව මේ මේ සූත්‍රවල මේ විදිහටයි කරේ. හැබැයි ඒ සූත්‍රයේ එහෙම කිව්වට අනෙක් සූත්‍රයේදී මේ අර්ථ වර්ණනාව කරේ මේ විදිහටයි. ඇයි ඒක උන්වහන්සේලා තමයි අහගෙන ඒ නිසා උන්වහන්සේලායි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාවම අපට අර්ථ විග්‍රහයක් විදිහට අර්ථ වර්ණනාවක් විදිහට ගෙනහැර දැක්වුවා. ඒ ගෙනහැර දැක්වීම සිද්ධ කරේ ආචාර්යයන් වහන්සේලා විසින් නිසා අන්න අපිට ඒක ආචාර්ය ගාඩේ බවටපත් වුණා. හැබැයි එහෙම කියන්නේ ඒක ආචාර්යන් වහන්සේලාගේ වාදයට නෙමෙයි ආචාර්යන් වහන්සේලා විසින් කරපු වාදයක් වෙන නිසා. ඉතින් ඒකත් ඇත්තරම එක්තරා විදිහකට වචන අර්ථ පැහැදිලි කරගන්න නොහැකියාව නිසා කරන අපි කියන්නේ අල්පශ්‍රත භාවය නිසා කරන අර්ථ විග්‍රහයක් තමයි මේ ආචාර්යන් වහන්සේලාගේ වාදය ආචාරි වාද කියලා අට කතාව කියන්නේ ආචාර්යන් වහන්සේලාගේ වාදයක් කියලා කියන්නේ. ඉතින් ඒ කාරණාත් පැහැදිලි කරගන්න වෙනවා කියන එක අපේ අදහස. එවනම් ඉතින් අපි අමත පදන් දේශනා මාලාව. ඉතින් අද දවසෙත් අපි විශේෂිත මාර්ගයේ තවත් කොටසක් කොරම් පොඩි කොටසක් අපි පැහැදිලි කරගන්න යෙදුණා. ඉතින් ඒ නිසා අපි මේ මොහොතේදී සහ සම්බන්ධ වෙච්ච හැම ස්පදනාටම අපි මේ ධර්ම දානමය වශයෙන් රැස්පත් කරගත් කුසලයේ අනුමෝදන් කරනවා. ඒත් සමගම අපි හැම සිළු දිනාටම ආශිර්වාද කරනවා. මේ ධර්ම මාර්ගයේ ඊටාම පිරිසිදු ගමන් කරන පිරිසිදු ධර්ම මාර්ගයක් අපිට ඉතිරිලා තියෙන විද්‍යමාන වෙලා තියෙනවා. ඒ නිසා මේ විද්‍යමාන වෙච්ච පිරිසිදු ධර්ම මාර්ගය පිරිසිදු ගමන් කරන්න උත්සාහ කරන්න ඉස්දහා මේ පෙළ අර්ථ කතා ටීතා ඔස්සේ අසුරු කරන්න හැම සිල් දනාතම උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් යුතුව මේ ධර්ම මාර්ගයේ සුවසේ ගමන් කරගෙන නිවනින් සැනසෙන්න හැමෝටම ලැබේවා කියන ආශිර්වාදය අපි එකතු කරනවා. ඒත් සමග ඉතින් මේ වැඩසටහන සංවිධානය කරගෙන අපට උපකාර කරන මේ හැම සියලු දෙනාටම අපි මේ ලැබෙන පුණ්‍ය ලාභය ඒ සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට හේතු වෙන නිර්වාණගාමී මාර්ගයේ විවර කර ගැනීම සඳහා හේතු වන පුණ්‍ය ධර්මයක් බවට පත් වේවා හැම සියලු දෙනාටම මේ කුසලය සම්පාදනය කරන මේ කුසලයේ මුල් කරගෙන සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා ලැබේවා කියන ආශිර්වාදයත් සමග අපි අද දවසේ එන්නම වැඩසටහන අවසන් කරනවා අපිවත් අපගේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය, ආත්මාරක්ෂක ලෝකපාලක හැම සියලු දිවිතා මණ්ඩලයන්ට මෙපින් දෙනීම අපිනේපා. දෙවියෝ මෙපින් දැකබලා සතුටු වී දිව්‍ය ශිෂ්‍ය වඩ ප්‍රාර්ථනා කරගෙන ප්‍රාර්ථනීය බෝධිතින් නිවනින් සනසෙත්වා දෙවියන්ට පින්නම් පොදක් කරලා අවසන් කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං නමෝදිත්වා චිරන් රක්කන්ත සාසනං ආකාසට්ටහා ච බුම්මට්ටහා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං විත්වාචරම් රක්කන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පඤ්ඤත්තං විත්වාචරම් රක්කන්තු මම්පරන්ති දෛශිර දනාතම කෙරුවන් ස්තුතියි